සෙනසුරාදා දවසේ චාරිත්‍රානුකූලව ඉඳලා දවස්තාවේ ධර්ම සාකච්ඡාවට පෙළඹෙනවා. ඒ සඳහා අපි හතමාන දර නවය දක්වා කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. මුල් විනාඩි ස්වල්පය අපේ දිනචරියා ව්‍යවස්ථා ජීවත් කර ගැනීමට අරගෙන ඊගාවට උදාන ගාතාවක් ඉදිරිපත් කරන ධර්ම සාකච්ඡාවට පෙළඹෙනවා. තෝ තෙරුවන් සරණයි තේරුම් ගන්න සන්නස අපි පටන් අරගන්නයි බලාපොරොත්තු වෙන්නේ එහෙනම් සම්බන්ධ වෙන්න. දිනචරියාව කියවීමෙන් පස්සේ උදාන ගාතාවක් උදාන පාළි ගාතාවක් ඉදිරිපත් කරන ධර්ම සාකච්ඡාවට මාතෘකා සපය ගන්නවා. ඊට පස්සේ අපි සභාවේ පුද්ගල එක එකනාගේ අනුමැතිය අනුව ඒක විවෘත සාකච්ඡාවකට පත් ගැනීමයි කරන්නේ. එතකොට මෙල්බන් කට්ටියත් මේ පැත්තේ සම්බන්ධ වෙනවා. ඉතින් මේ හඳුනා දීමෙන් පස්සේ මම අදට નિયમિત යෝගාචර දිනචරියාව සියලු දෙනාගේම දැන ගැනීම පිණිස ඉදිරිපත් කරනවා.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම ශිරිත විය යුතුය. අවදි වූගස අස්නෙන් නැගිට සිරුරු කිස් සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් මන පෞද්ගලිකී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, අදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යන ආදී සුදුස්කල් යෙදී ඍෂිනම් හීල්දන් කී සඳහා බොජුන්නාට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට ආ යුතුය. බණ දාම් පුහුණුව, ශිරුරු පිළිදැඟුම්, බවුල් ඇනියත කිසේ යෙදී පිටු සඳහා gediya දෙවීමට පණෝ පිරිසුදු පැනින් දෙවූ පාත්‍රය තවි කියලා තම්පත් කර තැබිය යුතුය. පින්නපාතේ සඳහා gediya ඇඳ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන්ගත් සිටින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුනල ආසන දීමෙත් කමඨහන් යුතුව පිටු පිනිස හැචිර පිටු පිටුගේ පිළිගෙන පෙරලා යන කලද කමඨහන් නොවරා යුතුය. බොජුන්නල වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් යෙදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඊතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. ශාවස පහට පමණ වත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සෝදුක් සොයා ඍෂිනම් ගිලන් කස කිස සාදා පිරිසිසුතින් තමන් වසන කුටියට ආ යුතුය. පෙර යම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා. අලියොමට පෙර අවදිවි මේ සනිටුහන් කොටගෙන රාජ රාහයට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කලනො කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධ කතා නොකළ යුතුය. ආර්දනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතුව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරක බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. ඇතුළතරතුරු පිටත් දීමත් පිටතරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් ඒන් මුළුමනින් ආරක්ෂා වීමට හිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්ම ඔබ ගුණාගුණ පහළ කරන මඟක් වන හේයි නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ ඇසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සීල වේද තමා විසින් කරගැනීම යෝගාවචරයට සුදුසුය. ඔබද දෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරූප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබින්දෙනසේ එහි යේජුතු බව කලින්ම සිත් සබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීම තබා නිකතුනේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහි අත්‍යවශ්‍ය කිසික් නැතොත් අනුන්වසන කුටියකට නොවැටිය යුතුය. බුද්ධ වන්දනා ගමනාගම් පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකුට හිරි අරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමන් ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕන නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තබ්බ තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පාසු වෙයි. වැඩ කටයුතු ඉක්මන් වෙයි හිතද තැම්පත් වෙයි. හිතට නාරමුන් නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම උපක්ලේශයක් පහළ වෙන විට යනෝනි සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු වදුරු මැඩලීමර සමතුක විය යුතුය. බහැර පිරිසුදු නිතර රැකගනිමින් දස ධම්ම සුත්ත ආකාංකේය සුත්ත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිසු 15ක් වන සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුදු සබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට හිතරගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට බත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාseම සංවාසාරහන වන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතරගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමී කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. පත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එයදීම මේ සීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නක වීමට උත්සාහ ගත යුතුය ප්‍රමාණිකම කරන ලියුම් ගන්න දිනවද යෝගාචර තත්වයට බාධා වන අන්‍යයන් අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය සෑහළු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීම පහසුම ක්‍රමය හේයි පොතපත පවා අධිකව කොට කසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත් අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාස්ම කතිකාවත සහ මෙම ස්ථානයේ කතිකාවතද එකඟව වැටගෙන යාම මෙහිවසන ඔබේ අන්‍යයන්ගේ පාසුව සඳහා වෙනු ඇත. එහින් ඒ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාචර දිනචරියාවයි. මේකවන්ට දින අපිට දවසට નિયમિત ව්‍යවස්ථා කීමේ ප්‍රධාන අංකය අපි අනිත් දවසට යෝගාශ්‍රමයේ කතිකාවතේ පළවෙනි කොටස කියවනවා කියන සීකන්ද වීමත් එක්ක අපේ ව්‍යවස්ථා කීමේ අංකේ સમાપ્ત වෙනවා. අපි ආරාධනා කරමු දානගා පාලින් ගාතාවක් අපිට ඉදිරිපත් කරන්න. කල්යාණ මිත්‍රසේ තම්මේදී විකුණෝ පාටිකංකං කල්යාණ සහායකස්ස කල්යාණ සම්පවංකස්ස යම් පඤ්ඤමා භවිස්සති ඉදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා මේ කියන දේවය පිළිවිදුනා නිදසුන් නිරේද භාගිය වූ මොනවට දුක් නැසන ආර්ය මාර්ගයට පැමිණෙන ප්‍රඥාවෙන් ප්‍රඥාවක් වන්නේ යන යමක් ඇද්ද මෙය කලන මිත්‍රන් නැති කලන යහලුවන් නැති කලන කුලෙන්ට නැමුණු වික්ෂූහු විසින් අපේක්ෂා කටයුතුය මේ පංච ප්‍රධානියන් වල තියෙන අර උද්‍යප්පේ ඥානෙ නැත්නම් ඇතිවිතාක් සියල්ල නැතිනවා කියන ධර්මතාවය ඒක නිතර සීපත් කරගන්න ආසන්නයෙන් සම්බන්ධ වෙන්නේ ආසන්න කාරණා වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ නිසා යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍ර අසුරු කරනවා නම් ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය දිගට පවත්වා ගන්නත් තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්නත් ඒක නා නිතරම මේ දේවල් ආවට එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඔය එන දේවල් යනවා. ඒවා ඇති වෙන්නේ නැති වෙන දේවල්. ඒක නිසා තමන් ගත්ත වැඩ පිළිවෙල දිගට ගෙනියන්න උත්සාහ කරනවා. අර එළින දේවල් ලොකු කරලා කල්පනා කරන්න ගත්තොත් ආධ්‍යාත්මික ගමනත් නිතර හැලහැපිලියට ලක් වෙනවා. කල්යාණ මිත්‍රෙක් එක්ක ඇසුර දිගට පාත්ත ගන්නත් බැරි වෙනවා. ඒ නිසා උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව කියන අචිනදා දේවල් නැති වෙනවා කියන එකත් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සමාන්තරව ගමන් කරන බල දෙකක්. ඉතින් ඒ තමන්ගේ තල තුනකම එනකන් ওই දෙකම සැක කරනවා. කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කිරීමෙන් මට වෙන්න තියෙන සියලු සුභ සිද්ධිය වෙයිද ওই විදිහට එනේන දේවල් නැති වෙනවා කියලා කල්පනා කරොත් අපිට අභිවෘද්ධියක් නව නිර්මාණයක් කරගන්න පුළුවන් වෙයිද? එතකොට හිත කම්මැලි වෙලා කුසීත වෙයිද කියලා ඒ තමන්ගේ මේරිල්ල එනකන් Taman මේ මට්ටමට පින මෝරණකම් ওই දෙකම සැක කරනවා. ওই දෙකම සැක කරලා Tamanගේ පුද්ගලික හැකියාව නිසර කරන්න හදනවා. එහෙම නැත්නම් Tamanගේ ඔලොමලකම් මට පුළුවන් කියලා කරන්න ගියාම ඒ හැම එකකින්ම උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවට කෙනෙහිනවා, කල්යාණ මිත්‍රයට කෙනෙහිනවා. ඉතින් ඒකේ පුද්ගලයාට තේරෙන්නේ නැහැ අර මේ කර්ම ශක්ති, කර්මාවේග, කර්මාවරණේ තියෙන තාක්කල්. නමුත් කවදා හරි ඒක නොවරපු දවසේ තේරෙනවා. ඒ Taman හිතලා අදිෂ්ඨාන කරලා කරන වැඩවලට වැඩිය මේ දැනටමත් හම්බෙලා තියෙන කල්යාණ මිත්‍රත්වයේ වෙන්නේ 100ක් අප වෙන්න. ඒ වගේම ওই કોઈ බාධාවාවත් કોઈ සාධකයාවත් ඕවම කියලා යනවා. අපිට ඕන කරලා තියෙන්නේ එල්ලේ. දෙයක් දිහා ගමන් කරගෙන යන ඉල්ලේ තියාගෙන ඉන්න පුළුවන් නම් ආධ්‍යාත්මිකව ඒ ඒ මනුස්සයා දඟලනවට වැඩිය ධර්මයට අපකප වීමෙන් ධර්මානුකූලව ගත කිරීමෙන් හරියනවා. ඉතින් ඒක මේ කවුරු කැමති කවුරුත් ආස කරන නමුත් Tamange ඔලොමල කොම්ම තමයි ඉස්සර ඒ තාක් ඒ කර්ම ශක්තිය තමයි. ඒ තාක් ඒ කර්මාවරණ තියෙනවා. ඉතින් ඒක මෝරණකොට මෝරණකොට හිතනවා මේව මොනවාක්වත් නැතුව කල්යාණ මිත්‍රා ජීවිත පරිත්‍යාග කරලා ඇති වෙන මේ දේවල් වලට ඔච්චර නටන දෙයක් නැව නැති වෙන දේවල් කියලා යන්න ගත්තොත් පාර බොහෝම නිකන් නූලක් දිගේ ඇඟිල්ල අදගෙන යනවා වගේ ලේසි. ඉතින් ඒක ඇත්තටම භාවනාවේ ලොකු දියුණුවක්. ඒ වගේම ජීවිතයට ලොකු ආදර්ශයක්. නමුත් මේ එන්නේ ඒකේ එන්නේ තමයි නටලා නටලා නටලා හති වැටිච්ච දවසට තමයි. හැකියාවක් තියෙනවා කියලා හිතෙන තාක්කල් ඒක ඔක්කොම උරගානවා. ඒ උරගාලා බලන හැම වෙලාවකම කල්යනා මිත්‍රාට කෙනෙක් කෙනෙක්. උද්‍යප්පේගාමිනී ප්‍රඥාවට කෙනෙක්. ඉතින් ඒක ඒ වුණාට අර ඕලමල කමට පේන්නේ නැහැ. ඒක නිසා ඒක ඉබේ වෙන්න දීලා බලන ඉන්නවද නැත්නම් භාවනා කළ ප්‍රයත්න එක ලබා ගන්නවද මේ සඳහා තියෙන උපක්‍රම මොනවද කියන එක තමයි හුඟ දෙනෙක් හිතන්නේ මේ අඩුපාඩුවට කියන එක. බුදුවචනාංශය සඳහන් කරලා තියෙන්නේ තණ්හාවයි අවිද්‍යාවයි තමයි. මට පුළුවන් මම දන්නවා මට හැකියි කියලා හිතන හැම වෙලාවකම ඒ Tamanට අහේනි කර දේවල් එහෙම නැත්නම් මට යමක් කළ හැකියි කියන ඔලොමලකම් මතුවෙනවා. මගේ පුද්ගලික ජීවිතේ මම දන්නවා මුල් කාලේ බුද්ධ ධර්ම ඉගෙන ගත්තා. ඊළඟ බුද්ධ ධර්ම අයින් කළ විද්‍යාවට බැස්සේ බුද්ධ ධර්ම කියන්නේ කලා විෂයක්. ඕකෙන් යමක් කරගන්න බෑ. වැඩක් කරන්න විද්‍යා විෂයකට යන්න ඕන ගිහිල්ලා ඔක්කොටම ඉහලින් ගිහිල්ලා අපි බටහිරින් එන ලොක්කන්ගේ පදව ටිකක් කටපාඩම් කරගෙන සමීකරණ ටිකක් කටපාඩම් කරන සමාජ ඉහළ තලයකට යන්න ඕන කියලා. නමුත් යන්න යන්න සිද්ධ වෙන්නේ මොකද්ද? මේ වලිගේ පෑගෙන එක තමයි. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා හිමවන්ත පර්වතයෙන් ඈතට යන්න යන්න යන්න යන්න පර්වතයේ කොත දිස් වෙන්න පටන් ගන්නවා. කල්යාණ මිත්‍යාගේ ස්වරූපය තමයි කල්යාණ මිත්‍යාන් ඈතට යන්න යන්න එයාගේ ಗುಣ කදම්බේ පේන්න පටන් ගන්නවා. නමුත් අපි ඒක අමතක කරලා අර නව සමීකරණ දිගේ වැඩියෙන් ලාභ ලබන දිගේ යන්න යන්න වෙන්නේ මොකද? අර වටිනා කාලයක් නාස්ති වෙනවා. ඒ වගේම ගෙවිලා කැපිලා විනාශ වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි මේ ගිය හාමුදුරන් වෙලා තියෙන්නේ. සර්වඥාන්සේගේ ළඟ ඉඳද්දී හිතලා තියෙනවා පැත්තකට ගිහිල්ලා තනියෙන් භාවනා කරොත් පුළුවන් කියලා. සර්වඥාන්සේ එපයි කියද්දී මට කවුරුත් නැහැ මේ වෙලාව හිටපන් කියද්දී ඔබවහන්සේ බුදු වෙලානේ ඔබවහන්සේට ඉතින් බදා කවුද උදව් කරන්න ඕනේ. මම මේ වැඩි ඉවර කරනවා නැත්නම් සනේ මට යන්න ඕනේ භාවනා කරන්න. මට බෑ. ඔබවහන්සේට වැඩ කරන එක බාධායි මට. ඉතින් බුදුහාමෝ කියන ඉතින් උන්ට භාවනා කරන්න ඕන රන්න කියනවා කියලා මම වෙන මොන කෙනෙක් ඵලයන් කියලා. ගියා ගිය ගමන්ම කාමයට වැටුණා. සිවුරු අරින්න මට්ටමට ගියා. ජහඩ බුදුහාමෝ කාට ඇල්ල කියවන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ආපු එක ලොකු දෙයක්. නැවත දරුවචන සංගත ආපු එක ලොකු දෙයක්. එතකොට සරුවචාන්සේ මේ දේවල් මතුවෙන දේවල් ඔය මහා සරුංගලයක් වගේ වෙනුනට මහා ලොකු දේවල් වගේ වෙනුනට ওই බැලුමේ හුලං ගියාට පස්සේ අර තිබුණටත් වැඩිය නීච තුච්ච තත්වයකට වැටෙනවා. ඒකයි කල්යාණ මිත්‍යෙක් මේ දාලා යන්නේ. ආන ඒ දෙක තේරෙන්නේ නැත්තම් ඉතින් අපිට මේ වෙන කර්මයක් ඕනේ වෙන කව වුණියම් කරන්න ඕන කම නැහැ. වෙන කවුරක්වත් මේ අපිට නිিন্দা කරන්න ඕනේ නැහැ. තමයි විහිං කරගන්න තියෙන්නේ. ඉතින් මේක මම දන්නේ කර්ම ශක්තිය බලපානකම් මේක තේරෙන්නේ නැත්නම් ඒ ගණන් ගන්නෙ නැහැ. ඒ තරම කර්මයේ විසින් නාස්ල නොදාගත්ත ගොනෙක් වගේ අපිව වැරදි පාරේ අරගෙන කවදා හරි මේ තේරුම් අරගෙන කර්මයේ තියෙන බලවත්කම තේරුම් අරගෙන ඒ කර්ම ශක්තියම ධර්ම ශක්තියෙන් කඩන්න පුළුවන් කියලා එන්නේ බොහෝම කලාතුරකින් කෙනෙකුට ලක්ෂ වාරයක් උත්සාහ කරනකොට එකක් දෙකක් හරියනවා. ඉතින් ඒක මේ ප්‍රමාණවත් වෙලා තියෙන අවුරුදු 2600ක් මේ පණිවිඩය ගේන්නේ. ඒ ඒ පුංචි එක්කෙනෙකුට දෙන්නෙකුට තේරෙන ක්‍රමය ඇති වෙලා තියෙන අවුරුදු 2600ක් අද දක්වාම පණිවිඩය ගේන්නේ. ලෝක කිසි ඉතිහාසයේ කිසිම තැනක මේ වගේ ගැඹුරු ධර්මයක් කවුරු 100කට වැඩි තිබිලා නැහැ. අවුරුදු 100 යනකොට 100 100ක්ම පරිණාමයටපත් වෙනවා. නමුත් මේක අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙන්නේ. අන්න අර මේ දියටින් ගින්දර ගෙනියනවා වගේ ළඟදී ඉහළට පීනන අය හිටපු නිසා ඉතින් අපි මේ මේ විදිහට මේ සජීවී ආපික වෙනුවෙන් සැකහැරලා නොසලින සද්ධාම යුක්තෝ කල්යාණ මිත්‍ය අදාගෙන නොසලින සද්ධාගෙන් යුක්තෝ මේ එන පොඩි පොඩි දේවල් වලට දඟලන දෙයක් නැහැ. මගේ පෙළවත පෙළ පිළිවෙත පවත්වන්න ඕන කියලා ගන්නවා කියන එක ලොකු වීරත්වයක්. ඒ වගේම ලොකු ඥානයක්. ඒකටයි මේ ධර්ම චාරාතංකේ ධර්ම මේ 84000ක් ධර්මස්කන්ධේ තියෙන්නේ. ඉතින් ඕක කියෙව්වයි කියලා පොත කොච්චර දැනගත්තත් මේ වැඩේ වෙයිද නැද්ද කියන එක වෙනම කතාවක්. පොත කොච්චර දැනගත්තත් Tamange ඔලොමල කොම ඉස්සර වෙනවා කියන එකට කිසිම අඩුපාඩුවක් වෙන්නේ. පොත් නොදැනගත්තත් පින මෝරන වෙලාවේදී කල්යාණ මිත්‍යා දකෝ වෙලාවේදී කෙලිම ප්ලග් වෙනවා. අය දඟලන්නේ. ඒ අර සංසාරේ බය දන්න නිසා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අපි අපේ ඇසුරෙන් කල්යාණ මිත්‍යාසයක් වඩපත් කරගෙන මේ নানা ප්‍රකාර මේ ලාමක પરමාර්ථ ඉස්සර කරගෙන මේ ගැඹුරු වැඩි මේ සංසාරේ ගොඩ දෙන වැඩි ලාමක කළ සලකන්න එපා. ලාමක කළ සැලකුවොත් දෙවන්නේක් Tamanට හර කරදර කරන්නේ Tamanගේ මේ නොදැනුවත්කම තමයි කරදර කරන්නේ. ඒක නිසා මම මගේ අදහස් ඉදිරිපත් කිරීම මෙතනින් නතර කරලා මම ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් තම තමන්ගේ අදහස්, ඒ වගේම තමන්ගේ ප්‍රශ්න, ඒ වගේම තමන්ට සාකච්ඡා කෙරුවොත් හොඳයි කියන ධර්ම මාතෘකා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න. උපක්ලේශ වශයෙන් එන්න පුළුවන් දුවේ විතර තමයි දුකලා පැහැදිලිවම පැහැදිලි මේ කියන්නේ සමත විදර්ශනා භාවනාවට පෙළඹුණයි කියලා තමන්ගේ අවිද්‍යාව නැති වෙලා නැහැ තව අවිද්‍යාවට තට්ටු වෙන්න පටන් ගත්තට ඒක උත්සන්න වෙන්න ඉඩ තියෙනවා තමන්ට උත්සන්න වෙලා වෙන්න ඉඩ තියෙනවා මේව කරලා හරියන්නේ එක්ක පොත්පත් ටිකක් කියවන්න ඕනේ එනතන් ආවල් විෂයන් ඉගෙන ගන්න ඕනේ එහෙම නැත්නම් ඔයිට වැඩි ඔක්කොම අතහැරලා දාලා අටපිරිකර විතරක් කරන්න කුටියකට ගිහිල්ලා තනියම ගල්ලෙනක ඉන්න ඕනේ ඊ ওই নানা ප්‍රකාර අදහස එන්න පටන් ගන්නවා ඒකට කල්යාණ මිත්‍රාංශ පැත්තක දාලා අර වැඩ ක්‍රියාත්මක කරන්න වෙනවා. ඉතින් සාසනය ඇතුළේ වගේ තමයි පේන්නේ. තියෙන්නේ එහෙම උච්චාවච වෙන తত্ত্ব හරි පෙතට වැටිලා නැහැ. ඉතින් වැටෙන්නේ සංසාර බය තීරුම් ගන්න ඕනේ. පෙන්කල කලින් පුළුවන් තැනක් නෙවෙයි මේක. දෙක කර්මාවරණ නතර කරනවා. කර්මය ගෙනියනවා පුදුමාකාර විදිහට ගෙනියනවා. ඉතින් අර තීක්ෂණ බුද්ධිමතාට මේට අමතරව විමසන්න ඕනේ මේක කරන්න පුළුවන්ද කියන එක 150ට 50 හිටලා තියෙනවා. සමහරු හිතුවක්කාර නම් ඔය සංසාරේ අපිට දෙන ගැටවලට හිතුවක්කාර විදිහට උත්තර දෙනවා නම් ඒක නම් මේකට ඔලොමලෝ යනවා. අහුණාට පස්සේ කල්ලාන මිත්‍යා මොන දෙයකින් අත අතරින්න අල්ලනවා. ඒ වගේම තේරුම් අරගනවා මගේ පඬිතුකම් වලින් වැඩක් නැහැ. ඔය කීන දෙයක් අහලා ජීවත් වෙන්න ඕනේ කියලා. ඒ ඒක සාමාන්‍ය බුද්ධියෙන් බලනකොට ඔලොමලෝ. හිතුවක්කාර. රැඩිකල් වාදී ගතියක්. නමුත් මේ විමර්ශන බුද්ධිය තියෙන එකන කාගවත් සාක්ෂි අරගන්න ඉන්නේ නැහැ. යෝජනා ඉදිරියනකම් ඉන්නේ නැහැ. කඩාගෙන යනවා. වෙන්න පුළුවන්. මේ මෙල්බන් වල මොකෙන් හරි අමතර සද්දයක් එන්න පටන් ගත්තා ගිය දවසේ අදයි. සන්නත මේ බැලුම් ගෙඩියක් අඩු කරලා කියන්නම් බලන්න. ඔය මේ පැත්තේ ගෝසාව එනවා මෙහෙට මේ මොකද්ද දෝංකාරයක් එනවා. මේ මෙහෙන් කොහොමද රිසෙප්ෂන් එක හොඳට ඇහෙනවද ඒට? මෙහෙන් කොහෙන් අපිට ඇහෙනවා ස්වාමීන් දැන් අඩු වුණාද ඒක? තාම බලමු අපි ටිකක් වෙලා බල අහගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ නැත්තම් එහෙන් මේ කන්දොස් කිරියාවක් එනවා. මයික් එක සමාලාට අර මේ එකෝ එකට හැරෙන විදිහට දන්නේ නැහැ කියලා තියෙනවා. කම්පියුටර් එකේ මයික් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඔව්. හැබැයි ස්පීකර් දාලා තියෙනවා ළඟම වගේ. ආ ඒක නිසා වෙන්න තියෙනවා. කොහොම හරි කමන්නේ අපිට වැඩේ කරගෙන යන්න පුළුවන් ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියන්න. අපේ පෞද්ගලික <laughs> ප්‍රශ්න කලින් ඉස්සරට සම්බන්ධ වෙන විතර විතර කියන එකෙන් අපිට ඒක ඇත්තටම කියන්නගේ ප්‍රශ්න නෙවෙයි කල්යාණ මිත්‍යාර තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේ ඒ වගේ පෞද්ගලිකව කතා කරලා කල්යාණ මිත්‍රත් එක්ක ඉඳ හම්බ වෙනවනම් හොඳටම පෙරපින් කරලා තියෙනවා. මේ පස්වක මහණුන්ට එක්කනට එක දවස ගන්න දීලා තියෙනවා උත්තර ගන්නවා. පළවෙනි දාසේ කුණ්ඩඤ්ඤ ස්වාමීන් දෙවෙනි දාසේ වප්ප බද්ධිය මහානාම අස්සජි එක එකන ළඟ තියලා ගයිඩඩ් මෙඩිටේෂන් දීලා ඔක්කොම ඉවරන පස්සේ පස්වෙනි දවසේ අනත් ලක්ෂණ සූත්‍රයෙන් ගොඩ ගන්නවා. එතකොට ශිෂ්‍යෝ නැහැනේ. ඒ නිසා චරවචනාංශෙත් බොහෝම අලුතෙන් පහ වෙනකොට આવුවොත් එහෙම අවසරයි ස්වාමීන් වහන්සේ බණ ටිකක් භාවනා ටිකක් කරන්න කමටහන දෙන්න කියලා. දැන් මෙච්චර කියලා තීද්දිත් ඇවිල්ලා තවත් මම පුද්ගලිකව අහන්න එනවා කියලා ඒ මනසට කඩා ඇඟට කඩා පැනලා වගේ තියෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ওই සාමාන්‍ය දොස්තර කෙනෙක් ගාඩ ගියාට පස්සේ ඒ දොස්තරගේ අවධානය ඇත්තටම Taman කෙරේ තියෙන්නේ නැත්නම් රුපියල් වලටද තියෙන්නේ කියන එක ඒක ඉතින් ඒ Taman දරගන්න ඕනේ. ඒ Tamanගේ දිහාවට අවධානය ගන්න. දොස්තර අවද Taman දිහාට ලෙඩ්ඩු ගෙන්න ගන්න හදන්නේ ඇන්ලොප් එක වල්ලා. ලෙඩේ වල්ලව සනීප කරන්නවත් නෙවෙයි. ඉතින් ඒක වෙනම ඒකට කියන්නේ sannivedanaya. ඉතින් ඒකෙදිත් මේ ගෝක් වෙලාවට මේ ලාමක පුද්ගලික දේවල් කතා කරගෙන ගත්තොත් එපා. ඒ නිසා කියනවා પરමාර්ථයට බරව කතා කරන්න ඕනම කුණු හරපයක්. ඕනම පුද්ගලික දෙයක් પરමාර්ථයට දාලා කියත හැකියි. කියපු ගමන් බොහොම කෙටි. ඔය ඔච්චර විස්තර කතා කරලා කට ඇද කර උල් කර කර දඟලන්න දෙයක් නැහැ මේ කියන්න තියෙන කාරණාව. කියත හැකිනේ මේක වෙලා තියෙන ආලවට්ටම් වැඩි වෙනකොට අහගෙන ඉන්න මනසට එපා. ඒ බුදුන් පන්දිසාංශ දෙකට ඉඳගත්තාම ඇන්දෑ පහ වෙනකන් කමටහන් සුද්ධ කරනවා. ඉංග්‍රීසියෙන් කියනවා පරිවර්තකයා බුරුමෙට දානවා. සායඩෝ ඒක දිහා බලලා බුරුමෙන් කියනවා පරිවර්තකයා ඉංග්‍රීසියට දානවා ඒ සමහර අය ඉල්ලගෙන කියනවා විනාඩි 5ක් වාඩි වුණා මෙහෙම කරා මෙහෙම කරා තව විනාඩි 5ක් වුණා මෙහෙම කරා මෙහෙම කරා ආයෙත් කරබන බුදිය කොච්චර කිව්වත් ඒ මාසයට තේරෙන්නේ නැහැ මේ වැඩ කරන හැටි කියන්නේ එයා ආරේ ඉතිහාසයක් ලියනවා ඉතින් ටිකක් කලකට බුදියක නිකන් මොනෝ කරන්නේ දැන් අච්චර වටන උසාවියක් රැස්සලා ගෝසකේ දාගෙන වැඩ කරනවා මීට තේරෙන්නේ නැහැ කියන්නේ රැට කෑවේ මොනවද දවල්ට කෑවේ මොනවද මදුරුවෝ හිටියා කෑස්සා ඕවා හිටියයි ඒක ඉතුරු වෙනවා ඒක කවදාකවත් අර සායඩුගේ ඇටෙන්ෂන් එක යන්නේ නැහැ ඒක ලෙලා කියනවා මේ මිනිස්සුන්ට මේ භාවනා කරනකොට දැනෙන දේ කියන්න කියාපන් මේ වටපිට විස්තරයි මොකටද ඔව්වා මේ කමතහන සුද්ධ කරන්න තියෙන දේවල් නෙවෙයි ඒකට අර ආධුනිකයා ඉතින් හදලා ගන්නවයි කියන එක ගොඩක් කලනේ අතරමැදි අවශ්‍යයි ඒ අතරමැදි ඉඳගෙන කියලා දෙන්න ඕනේ මෙන්න මේකෙදි මේ මෙන්න මේක අවශ්‍ය කරන්නේ කියලා ඉතින් පහුවෙනකොට ඒ පරිවර්තකම <coughs> බෝඩ් එකක් ලියලා ගහලා තිබුණා මේ සායඩෝගේ අවධානයට යන්න සායඩෝ දැනගන්න කැමති මෙච්චරයි. එච්චරයි සායඩෝගේ සබ්ජෙක්ට් එක. ඔය නැතු ඔය ගෙවල් දොරවල් තියෙන ප්‍රශ්න ඕ ලිඩේ ඇඟේ තියෙන ප්‍රශ්න නෙවෙයි. ඉතින් ඒ නිසා ඒවා කිව්වට කමන්නේ කමටහන්ට අදාළ පැත්ත. ඒක ඒක විශේෂම ශිල්පයක්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා උසාවියට ගිහිල්ලා අපිට කතා කරන්න බැරි නිසායි අපි ලෝය කෙනේ සල්ලි දීලා ගන්න. එයා කරන්නේ අර කියන දේ නීති භාෂාවට දාලා කියනවා. නීති භාෂාවට නැතුව කිව්වොත් නඩුකාරයා විසිකොල්ල දානවා. ඇත්ත තමයි කියන්නේ. හරියට ටයිප් කරලා කොලයක් දෙනකොට ඩබල් ස්පේස් කරලා ලස්සන කොලම් තියලා තිබ්බේ නැත්තම් බැලු බැලුවට පේන්නේ නැත්තම් විසිකරන. නීතිඥයන් දාපුවම ඌ වෙලා අරගෙන අරකම හදලා නඩුකාරය අතර දුන්නොත් ඒක බලලා උත්තර දෙනවා. ඒකේ උසාවියේදී කතා කරන්නේ උසාවි භාෂාවේ. කමඨා සුද්ධ කරනකොට තමන්ට වෙච්ච දේ අද්දුටු අප්‍රත්‍යක්ෂ දේ නැවත නැවත අහනකොට සපෙලා කියන්න බැරි නම් ඉතින් නඩුව කල් දාන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ මන් දන්න විදිහට අද ඔය විශාල වශයෙන් භාවනා කරන තැන් වල කිසි තැනක කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. ලවුඩ් ස්පීකර් එකෙන් උපදෙස් දෙනවා. සිය ගණන් දහස් ගණන් ඉන්නවා. ඉතින් කරන එක මොනවා කියන්න ගියත් මොකෙන් හරි යට ගන්නවා එන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම මතු කරලා ගන්නවා කියන එක හරියට ඉරන් නඩුවක් ඇහුණ ඇහෙන්න ගත්තා වගේ. ඉරන් නඩුව හැමදාම කල්යන එක නේද? ඒ ඊටම නඩු දාපු එකා මැරිලා උගේ දරුවොත් මැරෙනකන් නඩුව කල්යනවා. ඇහෙන්න පටන් ගන්නකොට උසාවියට ගිහින් දන්නේ කොයි ඉදමද මේ කතා කරන්නේ. ඒක නඩු කතා වෙන්නේ බොහොම කලාතුරකින් ඒකයි කලකින් බුදු කෙනෙකුන් උපදින්නේ. කලකින් මිනිසත් බව ලබගන්නේ. ඒකට ඒ අවශ්‍ය භාවනා කරන කෙනා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දේ කමඨානකදී ඒක සම්බන්ධීකරණය වීම බොහෝමත්ම කලාතුරකින් වෙනවා. ඒ නිසා ඒකට පුද්ගලික කාරණා කිව්වට කමන්නේ නැහැ. අදාළ ටික විතරයි. නමුත් කමඨාන් සුද්ධ කරන්න ගියාම උගෝ දෙනෙක් අදාළ නැති දේවල් කියන්න පටන් ගන්නවා. ඒකේ වෙන්නේ අර මේ අප්‍රසන්න භාවයක් නැත්නම් සම්බන්ධීකරණයේ අඩුවීමක් එනවා. ඒ මම දැක්කා ඊයේ මොකද්ද අර සූත්‍රයක් කියනකොට කොසල් රජුරෝ බුදුජානනාථට සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මේ උසාවිය අහන වෙලාවේදී මේ හුදේ වැදගත් කට්ටිය රජුරුවන්ගේම ඇමතිවරු අසාධාරණකමක් කරලා ඉතින් ආසාධන වෙච්ච අනික් පක්ෂය ඇවිල්ලා අහිංසක මිනිස්සේ. ඉතින් මේ මිනිස්සයා තමයි ඇත්ත. මේ මිනිස්සයා බලවත් කොසල් රජුගේ යාළුවා. අර මිනිස්සු වැරද්දක් කරලා මුන්ට දඬුවම් කරලා මේ උසාවියට තැල නඩුත් කියනවා. ඉතින් කොසල් රජු කියනවා මට නඩුව පාවෙනවා. මේ මාසට උදව් නොකර බෑ මොකද මෙයා කැබිනට් එකේ මිනිස්සෙක් උසස් නිලධාරියෙක්. නමුත් තුන්ය වැරද්ද කරා. වැරද්ද කළා පඬිතුකෝගේ කතා කරනවා. අහිංසක මිනිස්සයා උසාවියේදී පෙළනවා. තලනවා. මොසරදිය කියනවා මට ප්‍රසන්න මුඛයක් කාගවත් දකින්න බෑ මට නඩු ඇහිල්ල එපා වෙනවා කියලා. විනිශ්චය කරන්න බෑනේ විනිශ්චය දෙන්න බෑ. විනිශ්චය දෙනවා නම් අර මිනිහා තල්ලා තමයි විනිශ්චය දෙන්න තියෙන්නේ. ඒක මහා අසාධාරණයි. අනිත් වගේ මේ සම්මුති කාරණා ගොඩාක් කතා කරනවා. පරමාර්ථ කාරණාව තමන් අත්දකපු දේ භාවනාදී වෙන මොකක්වත් ඕනේ තමන් කත්විඳපු දේ අත්දකපු දේ කියන්න බැරි නම් ගුරුවරයාට කිසිම සම්බන්ධයක් වෙන්නේ නැහැ. ඉතිච්ච දේ අයිච්ච දේ කරපු දේ වැඩක් අධ්‍යක්ෂක දේ විතරක් අධ්‍යක්ෂ අධ්‍යක්ෂව ප්‍රත්‍යක්ෂය අපි අපි භාෂා කවදාකවත් නැහැනේ. අපි අරේ ආපු දේ මේ ආපු දේ එහෙමලු මෙහෙමලු කියන්නේ නිරුද්ධ තියෙන්නේ. මේ මගේ අදහස මේකයි මෙන්න මෙහෙමයි කියලා අපි කවුරු කවදාකවත් කතා කරන්න මොකෙක අහුවෙනවනේ. කියපු ගමන් අහුවෙනවා. ඒ නිසා අපි කියන්නේ අර මෙහෙම කිව්වලු මෙහෙම මෙහෙම උනොත් මෙහෙමලු අර පොතේ මෙහෙම තිබ්බලු ඔබතුමා මොකද කියන්නේ? ඒකට අහන්න උඹ කතා ගන්න උඹ මොකද කියන්නේ කියලා. ඒක නම් මම තාම හිතලවත් නැහැ කියන්නේ. පොත්වල නම් මෙහෙම තිබ්බලු අල්ලපු ගෙදර නම් මෛත්‍රී භාවනා කරනකොට මට මොකද වෙන්නේ? මම භාවනා කරනකොට අල්ලපු ගෙදර කරා මොකද වෙන්නේ? ඕන්න කමට අනුසුද්ධ කරන්නේ. ඉතින් ඒකට යන්නේ වැඩි. කියනවාද මෙල්බන් පැත්තේ කියන්න කරන්න දේවල් සාමාන්‍යයෙන් ඉන්දිය භාවනාවේ වැඩක් කරනවා ඒකේ අර මනාප මනාපේ හැටියට සමනාපේ අමනාපේ හැටියට දැනගන්නවා. ඒකට මනාප අමනාප දෙක ඒ වෙලාවේදී ඒක ඒක දැනගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා එතන ආරක්ෂාකාරී නැහැ කියලා. ඒක ඒකම දෙනුම් දැනගැනීම නිසඳුන් වහන්සේ උපේක්ෂාව කියන්නේ සම්කරණ ටිකක් පැහැදිලි කරගන්න. එච්චරම ප්‍රශ්න එච්චරම පැහැදිලි නෑ නමුත් මම මගේ අදහස් ඉදිරිපත් කරනනම් එතකොට මම ප්‍රශ්න තේරුම් ගත්ත වැරදි නම් තේරෙයි. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මේ පෘ탁ජනයා සහ සීක පුද්ගලයා ගැන කතා කරනකොට ඇහැට රූපයක් දැකලා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං කියලා තුනක් කියනවා මනාපේ පහළ වෙනවා අමනාපේ පහළ වෙනවා මනාපමනාප දෙක නිකන් උදාසීන තත්ත්වේ පහළ වෙනවා එතකොට මේ පෘ탁ජන කෙනාට කියනවා ඒතං සන්තං ඒතං පනිතං යද්දං උපේක්ඛා කියලා මේ මනාපේටත් අමනාපේටත් වැඩිය හොඳයි තිබුණු උපේක්ෂාව ඒක නිසා මේ මනාපේ ආගන්තුකයි අමනාපේ ආගන්තුකයි කියලා ඒක මූල කර්මස්ථානෙ නැත්තම් උපේක්ෂාට වටනවා. ශේක පුද්ගලයා මේ උපන්නා වූ මනාපේ උපන්නාපෝ අමනාපේ අට්ඨියති හරායති ජෙගුච්ඡති කියලා ඒක ගැන පිළිකුල් කරනවා ලැජ්ජ කරනවා බැහැර කරනවා. ඉතින් ඉස්ලාම් මනාපමනාප දෙක මත් වෙන්නේ නැතුව දැක ගන්න එක මේ ලෙඩක් හඳුනාගත්තා වගේ ඊට පස්සේ ඒකට අවශ්‍ය පිළියම මේ ਸਰවඥාන්සේ යෝජනා කරනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. ඒක නිසා ලෙඩේ දැනගන්න එක ලොකු දෙයක්. නමුත් ඒ අනුව පිළියම යෙදුනේ නැත්තම් සීක පුද්ගලයා කොහොමද කරන්නේ පුත්‍ත්ජනයා කොහොමද කරන්නේ රහතන් වහන්සේ කොහොමද කරන්නේ කියලා යෙදුන් නැත්තම් තාම උත්තරේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉන්දියා භාවනා සූත්‍රයේදී කළ යුත්තකුත් තියෙනවා. නිරීක්ෂණය කරලා දැනගන්න එකක් තියෙනවා කළ යුත්තකුත් තියෙනවා ඒක නිසා තාම මේ උපේක්ෂාවට ඉන්න මනාපය මනාපේ දකපු වමනින්ම සිදු වෙන්නේ පුංචි මනාප මනාප නම් වෙන්න ඉඩ තියෙනවා නමුත් මනාප මනාප ලොකු ගොරෝසු වේවාවොත් ඒකෙන් තාමත් Taman මේ පාරෙන් පිට ගිහිල්ලා කෙලස් මාර්ගයට වැටෙන්න ඉඩ තියෙනවා ඒ වුණත් මනාප මනාපේ නොදක ඉන්නවට වැඩිය අරසාවක් තියෙනවා කරගත්තා ඒකෙදී මොකද්ද වඩා තව පිරිසිදු කරගන්න තියෙන්නේ දැන් ස්වාමීන් එතන කියනවා මලා ප්‍රමලාපේ දැනගත්ත ප්‍රමලින් ආරක්ෂාකාරී නැහැ කියලා. මට හිතුනේ මලා සමනාප දැන ගැනීමම උපේක්ෂාව නෑ දැන ගැනීම උපේක්ෂාව වෙන ඊට පස්සේ ගොඩාක්කල් භාවේති බහුලීකරෝති ඒක ආශේවනය කරන්න ඕනේ භාවනා කරන්න ඕනේ බහුලීකත කරන්න ඕනේ උපේක්ෂාව මීට වැඩිය හොඳයි කියන අදහසින් ඒතන් සන්තන් ඒතන් පණීතන් යද්දන් උපේක්ඛා එහෙම නැත්නම් කියනවා නැති වෙච්ච අමනාපය මනාපය අමනාපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි එහෙම නැත්නම් කියනවා ඒ නැති ඇති වෙච්ච මනාපය සහ අමනාපය විවේක නිසිතෝ විරාග නිසිතෝ නිරෝධ නිසිතෝ බලන්න කියලා. ඒක විවේකීව බලන්න මේ ගැන දඟලන්න එපා. කලබල වෙන්න එපා. විරාගියෝ බලන්න මේ මනාපමනාප ගෙවෙමින් පවතිනවා. ඕක අල්ලා ගන්න හොඳ නැහැ කියලා. මේ මනාපමනාප පිළිබඳ පිහිටිය යුතු ආකාරය කාලයේ විශ් විසඳන්නේ. ගොඩාක් කල් යනවා. දකින්නකොට මනාපමනාප දිගේ දුවන්න ගියේ හිත දැකලා මේ නැවතත් ඒකට එන්නදලා නැවතත් ඒක එන්නදලා ඒකට අහුවෙන්නේ නැතුව ගත කරනවා කියන එක හරියට පොලිස් කාර්යයක් යුනිෆෝම් එක ඇඳගෙන ඉන්නකොට වැරදි කාර්යයක් දැක්කොත් දුවල ගිහිල්ලා අල්ල ගන්නවනේ. යාට රාජකාරී අධිකාරී බලතල තියෙනවා. නමුත් රාජශක්ති සේවාවේ යෙදීන එක නා යුනිෆෝම් නැතුව ඉන්නවා දැක්කම කවදාකවත් එක සැරයක් දැකලා හොර අල්ලන්නේ ඒ මිනිස්යාමද ඒ වැරදි කරන්න කියලා තුන් හතර සැරයක් ඔත්තු සේවාව යොදවනවා. ඔත්තු සේවාව යොදලා පොලිසියට ටිප් එක දෙනවා. හවල් වෙලාවට හවල් මිනිස්සයා එනවා. මම ඉඟි කරන්නම් ඇවිල්ලා අල්ලගනින් කියලා. ඒ නිසා ඒ කෙලෙස් එක වැඩ කරනකොට රහසොත්තු සේවාවේ වැඩේ තමයි යන්නේ. ඒ කෙලෙස්යම නෙවෙයි කෙලෙස් එක කියවට කමන්නේ මනාපමනාප දෙක ආවට ආව දැක්ක පමණින් එයාව අල්ලලා විලංගුවේ දාන්නේ නැවත නැවත පරීක්ෂා කරලා බලනවා කොයි වෙලාවටද පිණි හයින්නේ කොයි දිහාවෙන් දෙන්නේ කොයි කොයි වැරදි කරනවද මොනවද පසුවෙන් සාධක කියලා උන්ට වට පරිසරය දැකගන්න මේ මනාපමනාපයට අහු නොවි මනාපමනාපයේ මූලධර්ම වශයෙන් දැකලා ඉවසාගෙන කටයුතු කරනවා කියන එක ඒක තමයි හුඟා කඩු. ඒකයි කියන්නේ මේ පූසෙකුට මේ මීයේ දැක්කට පස්සේ සිල් රකින්න බෑ කියලා. පිය දකින්නකොටම පණින්න. පැනලා කණේක පූසගේ හැටි. නමුත් මේ දැක්කට පණින්න නැතුව බලාගෙන ඉන්නවා කියනකොට කියන උපාසක බල්ලයි කියලා. වාසිය වාසිය දැක්කට කිපෙන්නේ නැහැ. කරවන බලහිනවා ඒක එහෙම වෙන හැටි. ඉතින් ඒ හුඟ දෙනෙක් හිතන ඒකේ කැක්කමක් නැතුව කියලා. හැංගීමක් නැතුව කියලා. නමුත් මනාපමනාප දෙක බල බල ප්‍රතික්‍රියා නොකර ඒකට ඇවිල්ලා තවදුරටත් Tamanට වද දෙන්න හානි කරන බලහින්න ඉන්න ලොකු තපසක් ඒ තපසේ ඉන්නේ ගොඩාක් කල් එහෙම නැත්තම් ආශේවනය කිරීමෙන් තමයි භාවිත කිරීමෙන් තමයි එන්නේ. හැබැයි ඒක එනකොට Tamanට තේරෙනවා. මේකට ප්‍රතික්‍රියා කරන ගතිය තලතුණා ගතිය, නොසලෙන ගතිය වැඩෙන හැටි තමයි තේරෙන ගන්න. ඉතින් මම ඩිස්ටර්බන්ස් එක තියෙනවා චිත්‍රා. සලන්ත මෙහෙ මේ සාගත කුලන් තියනවාද? ඒක දන්නේ නැහැ. මේ ස්පීකර්ස් නම් ගොඩක් අඩු කරන්නේ. වැඩේ කරගෙන යන්න පුළුවන් බාධාවක් නැහැ. නමුත් වෙනදට නැති විදිය තියෙනවා. මම හිතන්නේ අපේ ලයින් එකේ සෙන්සිටිවිටි එක වැඩි දැන් ඩයලොග් එක හරහා යන්නේ. එහෙම සොනන්ද මොන වගේ ඩිස්ටර්බන්ස් එකක් දෙන්නේ? නිතරම හැම් එකක් ඇිනවා සිකැඩා. පිටිපස්සෙන් යන හැම් එකක් ඇිනවා කතා කරන එක දෝංකාර දෙනවා. යා හුඟක් මයික් එකට ලඟ වෙලා කතා කරනවා වගේ බර්ස්ටිං සවුන්ඩ් එකක් එනවා සමහරවිට. කම්පියුටර් එකේ සොයනත් කම්පියුටර් එකේ මේ මයික් එකෙන් තමයි කතා කරන්නේ. ඔව්. 105 එකක් දාන්න හැබැයි ස්පීකර්ස් දාලා තියෙනවා අපි අනිත් ඒවා අහන්න. ආ. කරගෙන යන්න. ඒක කරගෙන යන්න බාධා වෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ අර ගිය සතියේ විජේ මහත්මයා අහපු ප්‍රශ්නයට සම්බන්ධව අහන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඔව්. දැන් වහන්සේ දා විස්තර කර අපිට අර ස්පර්ශයෙන් පටන් අරගෙන ඒ ඇති වෙන ක්‍රමයේ ගැන වේදනා සංඥා සංකාර විදිහට ඊට අමතරව කපුකුරුන්ගේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව සඳහන් කරන විදිහට සංඥා වේදනා චේතනා පස්ස මානසිකාර මේක ඇති වෙන්නේ අපි යමක් දෙවෙනි වතාවේදී බලන කොටයි කියලා ගෝහන්ට පැහැදිලි කරේ ඒක ගැන අපිට අවබෝධයක් ආවා ඊට අමතරව දැන් අපි යමක් මතකයට ගන්නකොට ඒ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ දෙවෙනි ක්‍රමයේ නේද කියන එකයි මගේ ප්‍රශ්නේ දැන් අපි උදාහරණයකට මොකක් හරි දැන් ලංකාවේ සීමා බෝධිය මතක් කරොත් දෙවිලාවේදී අපේ හිතේ ඔක්කොම දැන් සංඥා වේදනා චේතනා කියන තුනම මෙතෙන්ට එනකොට සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක ස්පර්ශ වෙලා නෙවෙයි ඩායි මානසික ආර කියන එක ඇති වෙන්නේ කියන එක කියන එකයි මගේ ප්‍රශ්නේ. භාගතුලා තාර්කිකව එහෙම හිතන්න පුළුවන් කියලා Taman භාවනා කරනකොට හිතන අරමුණක් ගත්තොත් බුද්ධානුස්සති හරියේ අසුබේ හරි ජේතවනාරාමේ හරි සිරිමා බෝධි හරි මොනවා ගත්තත් ඒතර පරණ සංඥාවක් තමයි මතු කරන්නේ. ඒක ප්‍රත්‍යක්ෂේ නෙවෙයි. ඒ අනුව වේදනාව කල්යතුම විනිශ්චය කරලා තියෙන. Taman අදිෂ්ඨාන කරන බුද්ධානුස්සතිය වීරිය වඩණ්ඩයි සම්පහන්සනේ සඳහායි අසුභි වඩන්නේ රාගය දුරු කරන්නයි කියන ඒ වේදනාවත් ඒ පැකට් එකේම එනවා. ඒක නිසා ඒක ස්වභාවිකේන එකක් නෙවෙයි. ඒක නිසා කන්ඩිෂනින් එකක් යන්න ඉඩ තියෙනවා ඔය හිතලා ගන්න අරමුණු වල. ඒ නිසා හිතලා ගන්න අරමුණු සමතෙට ගොදුරු වුණාට විපස්සනාට මේ තුච්චයි. විපස්සනාට පහත් විදිහට සලකනවා. විපස්සනාට බලන්නේ ප්‍රත්‍යක්ෂම ගන්න හදනවා. එන විදිහටම එන්න හදනවා. ඒ නිසා ස්පර්ශයෙන් අල්ලාගෙන. නමුත් විපස්සනා කරන කෙනාගේ කෙලස් තියෙන නිසා හිතතම් පුරුදු නැති නිසා අරමුණු පළවෙනි සැරේට ආපු ගමන් දෙවෙනි සැරේට ඒකම ගන්නවා නම් ආයෙත් සංඥාව මුල් කරගෙන තමයි යන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් කල් යනවා ඇත්තට මේකේ යාන්ත්‍රණීය දැනගෙන එකෙන් බේරෙන්න මුලින් පුළුවන් වෙන්නේ සුත්තමේ ඥාණයෙන් අල්ලගන්න එක තමයි. එකම අරමුණක් නැවත නැවත දිගට යනකොට පළවෙනි වතාවට ගාන්ටාරයට ගහනකොට සද්දේ ඇහුණට දිගට ඇහෙන්නේ ඒකෙම දෝංකාරයි. ඒ දෝංකාර ගාන්ඨාර ලෝහේ කෘත්‍යයක් මිස නැවත නැවත ගැසීමක් නෙවෙයි. ගාන්ඨාර ලෝහයෙන් මතුවෙන දෝංකාරය මේ ගැටුමකින් තොරව මතුවෙන එකක්. එක ගැටුමකින් යගේ දෝංකාර රාශියක් යනවා. දෝංකාරක හැඩය ගත්තොත් ඒක ගැටුමකින් තොරව ඇති වෙන එකක්. නමුත් පළවෙනි ගැටුම මේකට හේතු වෙනවා. ඒ වගේ තමයි මට හිතෙන විදිහට ස්පර්ශයෙන් පටන් අරගෙන ගිය චිත්තක්ෂණය, චිත්ත වීතිය ඒ චිත්ත වීතියම ඒ ద్వාරයෙන්ම ඒ අරමුණ මල්ලගෙන යනවනම් දෙවෙනි සැරේට එන්නේ සංඥාව මුල් කරගෙන. තමන් ඉස්සලා ගත්ත එකට ඇති මනාපමනාප දෙක මුල් කරගෙන තමයි සංඥාවේ හැදෙන්නේ. එහෙම කිව්වොත් මොකද හිතෙන්නේ? ඔව් එහෙම අදහසක් තමයි දැන් දෙවෙනි වතාවේදී අපි පළවෙනි සංඥාව හරහා තමයි චේතනාවක් ඇති වෙන්නේ කියන එකයි මගේ අදහස ස්වාමීනි. ඒකෙන් ගන්න තියෙන පොයින්ට් එක තමයි සමත භාවනාවකින් කවදාවත් නිවන් ලබන්න බෑ. සමත භාවනාව කියන්නේ සංඥාව හරහා ගන්න එකක්. ඒක තමන්ගේ හිතේ තිබිලා වමාරපු එකක්. විපස්සනා අරමුණ කියලා කියන්නේ ඒ වෙලාවේ සිද්ධ වෙන අහම්බෙන් සිද්ධ වෙන ප්‍රත්‍යක්ෂය. ඒතර සමත ඌරුව නැත්තම් චින්තාමේ පඤ්ඤා සුතමේ ඥාන වලින් වැඩ කරන එක නා කවදාකවත් කැමති නැහැ ප්‍රත්‍යක්ෂයට. කවදාකවත් කැමති නැහැ එනේ නේ දේ බලන්න. එයා අර රුචි දේවල් තෝරනවා ආපු දේවල් හොඳ නරක තෝරනවා ඒ හැම එකකින්ම වෙන්නේ සංඥාව අනවශ්‍ය අධිකාරී ශක්තියක් ලබනවා සංඥා නිදානානි ප්‍රපංච සංකා සංඥාව ඇති තාක් කල් මනස ප්‍රපංච කරනවා ප්‍රපංච කරනවා කියලා කියන්නේ අනවශ්‍ය වටවලල්ලේ යෑමක් සිද්ධ වෙනවා එනේන දෙයට ස්පර්ශයට ඇතිවෙන හැටියට බලාපොරොත්තු ඉන්නේ එකන ප්‍රපංචකරණේ යගේ කරන්නේ. එයා දන්නව ප්‍රපංචකරණේ හරහා අලුතෙන් ආසාදනය සිද්ධ වෙනවායි කියලා. අලුතෙන් විෂ බීජ පරණ හිතේ තිබුණ විෂ බීජ ඇතුල් වෙනවායි කියලා. ඉතින් ඒක නිසා එහෙම නව භාවයකට, තිරියම් භාවයකට යන්න කෙලිම අමාරුයි. මුත් ගාක් බාලදක්ෂයෙක් වාගේ යෝගාවචරයෙක් වාගේ කිසියම් මූලික පූර්ව නිගමනයකින් තොරව එන එන දෙයට මූණ දෙන්න පුරුදු වෙගෙන යනකොට ඒකේ රසය ඒකේ ආධ්‍යාත්මික වශයෙන් අහුවෙච්ච මිනිස්සයා තේරුම් ගන්නවා අපේ හිත නිකන් පැහිච්ච රාකලයක් වගේ කොයි දේ වැටුණත් අර යට තියෙන මොහොන් වලින් පැසවනවා. ඒ නිසා මේ ඒ කලේ වේලලා තිබ්බත් ඒකේ කලින් අර තිබුණු ආශව ධර්ම, අනුශේ ධර්ම නිසා වැටෙන වැටෙන දේ පැහැිනවා. අන්න එවැනි මේ මණ්ඩි සහිත මුට්ටියක් වගේ තමයි අපේ හිත. ඒ නිසා කලාතුරකින් තමයි සංඥාවේ මේ සංඥාවෙන් විමුක්තියක් ලබන්නේ සංඥාවෙන් ඉඩක් ලබන්නේ ඒ සඳහා වර්තමාන මොහොතෙම ඉන්න ඕනේ වර්තමාන මොහොතේ ඉන්නකොට සංඥාවෙන් ඉඩක් නොලැබීම සංඥාවෙන් සම්බන්ධයක් නොලැබීම සමහරුන්ට හරි පාළුවට දැනෙනවා සමහරුන්ට හරි අසරණව දැනෙනවා සමහරුන්ට හරි නිදිමත ගතියට දැනෙනවා ඒ මොකද අර තමන්ගේ පුරුදු ගඳ නැහනේ තමන්ගේ රුචි අරුචිකන් ටික පරිසරේ නැති නිසා ඒක නා මේ සැලෙනවා බය වෙනවා ඉතින් ටික ටික ටික ටික පුරුදු කරන්න ඕනේ අලුත් ඉඩමකට ගිය කෙනෙක් වගේ අලුත් රටකට ගිය කෙනෙක් වගේ මහමුද මැදට ගිය කෙනෙක් වගේ Taman දන්න සංඥාවල් නැතුව ගොඩබිම කොහෙද මුහුද කොහෙද කියලා දන්නේ. කාන්තාරයකට මැදි වෙච්ච මිනිස්සයා උතුරු කොහෙද දකුණු කොහෙද දන්නේ. කැලයක් මැද තනි වෙච්ච මිනිහා දිසා මාරු වෙච්ච මිනිහා ගම කොහෙද කැලේ කොහෙද දන්නේ නැතිනකොට එන බයක් වගේ සංඥාව නැති වෙනකොටම බයක් එනවා. ඒ නිසා අපි නැවත සංඥාවේ සරණ පතනවා. මේක තමයි අපේ තියෙන මේ නැවත දුක සොයා යෑමේ එක කෙලවරක්. විදර්ශන ආනාපාන භාවනා කරනකොට නාසිකාග්‍රේ ගැටෙන දැන් අල්ලගෙන ස්පර්ශය ගැන හිතන. ඒ ස්පර්ශය වෙන්නේ කොහොමද? දැන් මේ විදර්ශනාවට වැටෙන්න කරන්නේ මොකද මේ ස්පර්ශය කියන්නේ කාය ප්‍රසාදයේ මේ වායු ධාතු ගැටිලා මේ ඒ කියන්නේ වායු ධාතු පටවි ලක්ෂණ මේ පටවි ලක්ෂණ ලක්ෂණ එක. එතකොට මෙයා මෙහෙම හිතනකොට මේ කයත් කාය විඥානයත් මේ අර ස්පර්ශයත් නිසා මේක දැනෙනවා නේද මට කියලා ඒ චිත්තක්ෂණේ මේ මොහොතේම මේ ගැටෙන එක දිහා බලන ඉන්නකොට ඒකයි චින්තාමය කය දරන චින්තාමය එකක්ද මේ වෙන්නේ චින්තාමය නැතු ඕක අපිට විස්තර කරන්න අපිට සර්වඥතාඥානෙ නැහැනේ බුදුහාමර කලින් කියලා තියෙනවා තින්නම් සංගති පස්සෝ කියලා මේ තුන එකතු වුණා ස්පර්ශ වෙන්නේ. ඉතින් ඒක නේද මේ වෙන්නේ කියලා පරණ මතකයයි අත්දැකීමයි සමතුලිත වෙනවනේ. හරියටම සමතුලිත වුණොත් නම් චින්තාවේ තිබුණා ප්‍රශ්නයක් නැහැ. සමහරට ප්‍රත්‍යක්ෂේ නැතුව හිතවිල්ලෙන් විතරක් ගන්නවා. අර අර ඒ මොහොතේ මට මේක සමතේ චින්තාවේ වෙන්න බෑ නේද? චින්තාවේ උදව්ව තියෙනවා. චින්තාවේ උදව්ව නැතුව විස්තර කරන්න බෑ නේද? විස්තර කරන්න අර බුදුහාමරගේ දැනුම ඉන්නේ. නමුත් ඒක දිගේ තා පොඩ්ඩක් මෙහෙම විස්තර කරත හැකි. අපි එහෙම බල බලා හුරු වෙලයි කියලා හිතමු එනකොටම දැනගන්නවා මගේ හිත තියෙන දැන් ආසයේ. එතකොට ඒක කාය විඥාණයමයි ඒක කුප්පන්නේ වායෝ ධාතුවෙන්. ඒ වායෝ ධාතුව දැන් දිගට <clears throat> පිට වෙමින් පවතිනවා කියලා. ගෙවෙමින් පවතිනකොට ඒ කුප්පන ගතිය අඩු වෙගෙන යනවනේ. ගැටුම අඩු වෙගෙන යනවා. අඩු වෙගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ප්‍රස්වාසයේ නොදැනුනයි කියලා කියන්නේ මනෝවිඤ්ඤාණ වැටලා මනෝ ප්‍රසාදයට වැටෙනවනේ හිත. එතකොට වායෝ ධාතුවක් නැහැ. නමුත් සතිය එකට දිගට තියෙනවා. තියෙනවා නම් මොකද වෙන්නේ? අර ద్వාරයේ මාර්වීම සහ විඥානයේ කාය විඥානයේ මනෝ විඥානට යෑම අල්ලන්න පුළුවන්ද කියන එක විතරයි මෙතන තියෙන ප්‍රශ්නේ. සතිය තියෙනවා විඥානයක් තියෙනවා මැරෙලා නැහැ. නමුත් විඥානයේ කාය ප්‍රසාරය තිබුණ කාය විඥානේ දැන් මනෝ විඥානට මාරුණා. කාය ద్వාරයේ තිබුණ සංවේදී කාය වෙනකොට මනෝ ద్వාරයට ගියා. ඒ වෙලාවේදී ස්පර්ශයක් නැහැ. හැබැයි මොකද්දෝ නැත්තේ නැහැ. මොකද්දෝ එකක් තියෙනවා මැරෙලා නැහනේ. භවයේ පවතිනවා. අන්නේ මාරු වෙන ඒ කියන්නේ මල පන්නන වෙලාව, ඉර පන්නන වෙලාවේදී කලබල වෙන්නේ නැතුව මෙතන සතිය තියෙනවා මුත්‍ත සමාධියකින්. මෙන්නේදී බලන්න ඉන්න පුළුවන් නම් හොඳට තේරෙන පටන් අර ගන්නවා. ඒ කාය විඥානයේ කෙලවර වෙන කම්ම බලන්න ඉඳලා මේ මාරුවට යන්න ඉස්සලා වෙන සද්දයකට වෙන හිතවිල්ලකට වෙන වේදනාවට යන්නේ නැතුව මෙතෙන් යන්න පුළුවන් නම් ඒ වැටෙන්නේ හිත විස්රාම තැනකට. විවේක තැනකට. ඒක තමයි අටුවාචාර්යන් වහන්සේලා කියන්නේ ගාන්ටාරයට ගැහුවට පස්සේ සද්ද ඉවර වෙනකම්ම අහලා බලන්න මොකද උනේ කියලා සද්දෙට. සද්දේ අල්ලගන්න බැරිකම නිසා හිත පැන්නද? සද්ද වෙන සද්දත් එක්ක මාරු වුණාද? එහෙම නැත්නම් විඥානය ගිහිල්ලා සෝත විඥානය මනෝ විඥානයට වැටුණාද? මනෝ විඥානයට පස්සේ තවදුරටත් ගාන්ටාරෙත් එක නෙවෙයි සද්ද යන්නේ. මනෝ විඥානයට වැටුණාට භවයේ තියෙනවනේ. සතියේ තියෙනවනේ. සමාධි අන්නේක ඇල්ලුවා නම් අන්තිම කෙළවර ඇල්ලුවා නම් ඒ වැටෙන තැන හරිම කාලකන්ණි. හරිම මුස්පෙන්තුයි. හරිම පාළුයි. හරිම නිදිමතයි. හරිම එපා කරවන සුළුයි මම යන්නේ. ඉතින් ඒ නිසා අපි ඉක්මනටම තව එකක් අල්ලන්න හදනවා. මොකද මේකේ තියෙන මුස්පෙන්තුව නිසා. නමුත් මේ මුස්පෙන්තුව තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඉතින් දුක්ඛ සත්‍යයට එනකොට දුක්ඛ සත්‍ය මග අරනවා නම් බලන්න තරම් පෞරුෂත්වයක් නැත්නම් මේකට යන්නේ කියලා දන්නේ නැත්නම් මේක හරියට විස්තර කරන්නේ නැත්නම් අනේ කරගෙන කරගෙන යනකොට මම නිකන් කලවම් කරලා ඇතිය වගේ පාළු වුණා වගේ කිව්වොත් කදාකවත් දුක්ඛ සත්‍ය පිළිබඳව ආර්ය ඥානකින් බලන්න බෑ. දුක්ඛ සත්‍ය දකින්නෙම තරහෙමයි. කම්මැලිකමයි, පාළුවෙමයි. කාලකන්නිකමක් විදියට පේනවා. ඉතින් ඒ නිසා භාවනා කරන යනකොට ඔහි නැගිටලා යනවා, ඇයි නැගිටේ දන්නේ නැහැ. ගායෙන් මාටි එපා වෙනවා. මේ ස්ථානින් එපා වෙනවා. ඒ ආනපාන එපා වෙනවා. ඒ ගුරුරේ එපා වෙනවායි කියනවා. ඒ මොකද මේ දුක්ඛ සත්‍ය දකින්න කැමති නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දන්නවා. ඒකයි බුදුදහස කියන්නේ පෙර නොඇසු නොවිරු විදියට ඔක දැකපු දවසේ ඔබ කියයි ওই දුක්ඛ සත්‍ය අලුතෙන් ආව එකක් නෙවෙයි. මේ මේ තඩමාරුවේදී කාය ප්‍රසාදෙන්ලා මාරු වෙන වෙලාවදී නැත්නම් සෝත ප්‍රසාදෙන්ලා මාරු වෙන වෙලාවදී අපේ හිත ඊගාවට එන අරමුණේ ඊගාට ద్వාරයට දාගන්න විඥානේ තවකට පටලව ගන්න පුදුම උත්සාහයක් කරන්නේ හරියට පත්‍ර කිලිච්ච මිනිහ හුස්ම ගන්න හදනවා. ඉක්මනට ගිහලා රූපයක් හරි සත්‍යයක් හරි අල්ලගෙන හප්පා යන්තම් ගොඩාවයි කියනවා. ඒ කියන්නේ ආයෙ කක්ක ගොඩේ. අර පිරිසිදුව කවදාකවත් අගේ කරන්නේ. මොකක් හරි අර කූඩල්ලගේ සෙල්ලම තියෙන. මෙතනින් තිබ්බ ගමන් ටක් ගාලා එතෙන් ගියා. එතනින් ගියා අර අතරමැද තඩමාරුව අර දෙක මැද අද තියෙක අපේ හිතට විශේෂ ගෝචර වෙලා නැහැ. විශේෂ ගෝචර වුණොත් ඒක මුස්පේතුයි. ඒක පහළුයි. ඒක නීරසයි. ඉතින් ඒකට කියනවා නිබ්බිදාව කියලා. එන්නේ මේ නිබ්බිදාව ද්වේෂ මූලිකව. කවදා හෝ නිබ්බිදාව ඥාන මූලිකව ආවගම හිතනවා මම මෙතෙක්කල් භාවනාදී කරලා තියෙන නිවනට පයින් ගන්න එක. දුක්ඛ සත්‍යයට පයින් ගන්න එක. දුක්ඛ සත්‍ය එනකොට කොහෙන් හරි එක පැත්තකට දාලා එහා පැත්තේ තියෙන කල්ලන්න හදනවා. ඉතින් කොහෙද කොහෙද ඉතින් කොහෙද මිනිස්සෙයිනේ ගැලවීමක් අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් කොහෙද ගැලවීමක් භාවනා කරගෙන ගිහිල්ලා මේ දුක ලස්සන්ට එනකොට හරි පාළුයි කියන හරි නිදිමතයි කියන. හරි කම්මැලියි කියන. හරි මුස්පේන්තුයි කියන. ඔය ටෙලි නරකද චිත්‍රපටියක් බලන එක කියලා හිතනවා. දන්නේම නැතුව නැගිටලා යන්න හිතෙනවා. එතකොට මේ කාගේ න්‍යාය පත්‍රයටද අපි වැඩ කරන්නේ කියලා බැලුවොත් අපි කාටවත් කාගරි වැරද්දක් දකින්න පුළුවන්. අපි හැම කෙනාම ඉන්නේ එකම බෝට්ටුවේ. දුක කියන එක එච්චර අමාරු දෙයක් නෑ. ඔය හැම චිත්තක්ෂණ දෙකක් මැදම තියෙන ඔය දුක දකින්න අකමැත්ත ඒ මට මම මේ කොටේෂන් එක නැවත නැවතත් තෙව්වා. විසුද්ධි මාර්ගය එක තැනක කියලා තියෙනවා දුක පිළිබඳ ඇති මේ දුකට ඇති අකමැත්ත නිසා තමයි අවිද්‍යාව වශයෙන් එක පෙනී හිටිනවා. ඉතින් ඒ වෙලාවේ අන්ධකාරයි කියලා කියනවා. නිදිමතයි කියලා කියනවා. නොතේරෙනවයි කියලා කියනවා. මොකද උනේ දන්නේ නැහැ කියලා කියනවා. නමුත් එහෙම කියන්න ආසාවක් තියෙනවා. ආනපාන ගෙවිගෙන ඉවර වෙනකොට මොකද උනේ කියලා කියන්න බෑ කියන්න ලොකු ආසාවක් තියෙනවා. ඒ නිසා දුක වහන්න තියෙන ආසාව තමයි අවිද්‍යාව කියන්නේ. අපි ඒක තමයි මේ කට උත්තර කියන්නේ. නමුත් මේකයි මගේ පෞරුෂත්වයේ මේ මොකද මෙතන වෙන්නේ? ආස්වාසේ ගෙවිලා ඉවර වෙනකොට කොහොමද කාය ප්‍රසාදේ ඉඳලා මනෝ ප්‍රසාදයට මාරු වෙන්නේ? කාය විඥානේ මනෝ විඥානේ වෙන්නේ කියලා ලොකු අවදියකින්. ඒක දිහා බලාගෙන ඉඳලා ගොඩක් වතාවක් කිට්ටු කරලා කිට්ටු කරලා කිට්ටු කරලා දෙඤ්ඤම්බට වැඩේ කියලා යන්නවා. හැබැයි එතකොට යාර ලොකු සම්මාදිටියක් ඕනේ. ලොකු යෝනිසමනසිකාරයක් ඕනේ. මම මෙතෙක් කල මෙතෙන් එනකොට පැන්නා. මම මෙතෙක් කල එනකොට මේක නීරස කියලා, කම්මැලි කියලා, නිදිමත කියලා පැන්නා. අද හොරා එනකොට මම අවදියෙන් ඉන්න ඕනේ. මොන දේ නැතත් අවදියෙන් ඉන්න ඕනේ කියන්නේ අප්‍රමාදී අවදිය. ওই දෙක හරහා යන්න පුළුවන් එකම චෛතසිකේ. කාය ප්‍රසාදෙන්ද මනෝ ප්‍රසාදයට නැත්නම් සෝත ප්‍රසාදෙන්ද මනෝ ප්‍රසාදයට සෝත විඥානේ ඉඳලා මනෝ විඥානයට මාරු වෙනකොට හැලහැප්පෙන්නේ නැති චෛසිකේ ඉච්චරයි. ඔය සද්ධාව සැහැල්ලෙන්න ඉඩ තියෙනවා. සමාධිය හෙල්ලෙන්න ඉඩ තියෙනවා. ඥානය නොමග යන්න ඉඩ තියෙනවා. වීර්ය අතර කරන්න වෙනව නැතෙද? වීර්ය සම්පූර්ණයෙන්ම වැඩ පැන්සන් අරින්න වෙනවා. එතකොට වීර්යයත් අප්සෙට් යනවා. සතියේට පුළුවන් ওই දෙක ගැට ගන්න. නමුත් යෝගාවචර සතියෙන් පිට වෙන මොන හරි දෙයකට යන්න පටන් අරගත්තොත් උතෙන්දී කරකොලත ඇරියා වගේ මොනවා වුණාද කියලා කියා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා කිට්ටු කරලා කරලා කරලා කරලා කිට්ටු වුණාට පස්සේ සම්පූර්ණ අවධානයෙන් සම්පූර්ණ අවදියෙන් සම්පූර්ණ ලොකු සාංශ කියන්නේ ලෑස්තිලා යන්නේ මේ දෙයක් දැන් වෙන්න හදනවා මේ මාරුවක් වෙන්න හදනවා ඇස්බන්දුවක් වෙන්න හදනවා මම මේක බලන්න ඉන්නවා කියලා බලන්න හිටියොත් ඔය අවුරුදු 7ක් කරන්න දෙයක් නෑ ඔකේ. අවුරුදු අවුරුදු 7කට වැඩි යනවා මේකට හිත හදාගන්න. ආයුධ කට්ටලේ ලෑස්ති කරලා හරියටම ඇනේටම ගහන්න අවුරුදු 7කට වැඩි යනවා. එතනම පටිසම් විඥාන පත්‍ය නාම රූපං නාම රූපච්ච විඥාන විඥාන පත්‍ය නාම රූපං විඥාන පත්‍ය නාම රූපං එතන රූපේ මොකද්ද කියලා හිත හිත මව දැන් අර මේ අපි රූපේ අපි ගන්නෙ වායු ධාතුවේ රූපේ වායු ධාතු රූපේ ගෙවන් කිරිල්ලනේ කරන්නේ. පතර ධාතු ගෙවන් කරමින් වායු ධාතුව ප්‍රමාණවත් මදි වෙනවා ගැටුමක් ඇති කරන්නේ. ගැටුමක් ඇති කරන මදි වෙනවා. ඒ නිසා විඥානය කියන ස්පර්ශ කරන්න බෑ. ඒකට විඥාණයට වෙන්නේ මනෝ විඥාණය වැටලා මේ මනෝ ප්‍රසාදයට වැටෙන එකයි. එතකොට විඥානය අර ගෙනාපු ගැම්මට මවා ගන්නවා එකක්. ඒක හරියට මේ කණ්ණාඩියෙන් බලනකොට කණ්ණාඩියේ පේන ඡායාව වගේ. එතකොට විඥානය කියලා කියන්නේ පිළිඹු කරන දෙයක්. එතකොට මේ භවයේ ගැටලා යෑම සඳහා අර ගිනාපු ජවයෙන් විඥානය මවා ගන්නවා නාම රූපයක්. හැබැයි මේ නාම රූපේ ඇත්ත වගේමයි පේන්නේ. හැබැයි එක රහසක් තියෙනවා. ඒ නාම රූපේ විඥානය නෑ. විඥානේ විඥානේ මවන්න බෑ. ඒ නාම රූපේ තියෙන චෛතසික ටික සහ රූප වර්ගයක් තියෙනවා. ඒකත් පිළිඹුවක්. මනස විසින් ඉස්සරහා ගමන්ට යන්න හදාගත්ත පිළිඹුවක්. ඒකට උපමාවක් කියලා කියන්නේ මේ ගයක් හදනට හදන මේ පලංචි වගේ. පලංචි හදාගන්න නැතුව ගේ ගොඩ ගන්න බෑනේ. ඉතින් විඥානය හැම වෙලාවෙදීම රූප ධර්මයක් හරි විතක්ක ਵਿਚාර හරි එහෙම නැත්නම් වේදනා සංඥා හරි මොනවා හරි එකක් අල්ලා ගන්නවා පදනව හදාගන්න ඊගාවෙකට පණින්න. ඉතින් බුදුරජාණන්සේ කියන්නේ ඉස්ලාම ආශාස ප්‍රසවාසය නැත කරවා. විතක ਵਿਚාරණ නැත කරවා. ඊට පස්සේ වේදනා සංඥා දෙක අසරණ කරවා. බලපෑ විඥානේ කොහෙද ඇඟිලි ගන්න දන්නේ කියලා. ඒකට බය එනවා. ඒකට අසරණ වෙනවා. නිදිමත එනවා. නමුත් ඒකට ගෙවල් හදලා දෙන්න යන්න එපා. එතකොට වෙන්නේ මායයට ගෙවල් හදනවා. උඹ විඥානේ පච කරපන්. ඉන්න ඉන්න පච කරපම් පච කරුවට පස්සේ දාඩිය දානවා සහලවනවා බෙල්ල කඩා වැටෙනවා নানা ප්‍රකාර සෙල්ලම් යනවා එතකොට තේරෙ පටන් ගන්නවා විඥාණයට මොනවාරි නැත්තම් එයා ප්‍රොක්සි ඒ කියන්නේ මනසින් හදාගත්ත එකක් හරි දාලා එලු කකුලක් දාලා හරි බજાર කරන් කරනවා අන්නේ හදන එලු කකුලට තමයි විඥානයේ විසීමාවන නාම රූපය කියන්නේ ඒ නාම රූපේ ඉඳලා ඊගාවට එන ආස්වාසිය අල්ලනවා බොහොම රජායට ඒ අතරමැද තියෙන මේ දර්ශනානුකූලව කියන කියන දර්ශන විද්‍යාවේ විඥානයේ ඒ වෙලාවට මවා ගන්නේ නාම රූපයේ මූණ දිහා බලනකොට කණ්ණාඩියෙන් ඇතුලේ යහපැත්තේ ඉන්න මිනිහා hina වෙනවනේ. ඇතුලේ මිනිහා කොණ්ඩේ පිරන ඔක්කොම නමුත් ඒක පණ නැහැනේ. ප්‍රතිබිම්බයක් විතර. ඒ වගේ තමයි විඥානය විසින් ඒ නාම රූප මවන නාම රූපේ විඥානේ නේ. අනිත් ටික තියෙනවා. රූප තියෙනවා, චෛසික තියෙනවා. විඥානයක් නැතුව නාම රූප තියෙනවා කියන්නේ විඥානයත් එක්කමනේ චෛසික පහළ වෙන්නේ. විඥාන විසින් මවකුවා තමයි. විඥාන විසින් මවන විඤ්ඤාත්තිය කියලා මේකට කියන්නේ. විඤ්ඤාත්තියක් තියෙනවා වැඩේ ගැට ගහගන්න හරියට ආලෝකයේ මේ ඇහි තියෙනම දෘෂ්ටි පැවැත්ම කියලා එකක්. පාට ඇහවල වැහුවාම පෙනීම එක දිගට යනවා. ඒකයි ප්‍රොජෙක්ටර් එක වැඩ කරන්නේ ඒක හරහා. ප්‍රොජෙක්ටර් වැඩ කරන්නේ ආලෝකයක් දාලා අන්ධකාරයක් දානවා ආලෝකයක් දානවා. ඒකට ආලෝකය විතරයි පේන්නේ. අන්ධකාරය පේන්නේ නැහැ. ඒ අතරමැද යටිපහුවෙන එක පේන්නේ නැහැ. විඥානේ ඔය දෙල්ලම කරනවා. විඥානේම පිළිඹුවක් මවන්නේ නැති එක තමයි අනිදර්ශන විඥානය. එතකන් යනකම් විඥානේ නිදර්ශන ගෙන්නනවා. නිදර්ශන කියලා කියන්නේ පරණ ෂොට්ස් අරගෙන මේක හදනවා. හදලා ඊගාව චිත්තක්ෂණේ ඇත්තට යනවා. ඉතින් ඊගාටපත් වෙන ආසස්රසසට යනවා. ඒ නිසා විඤ්ඤත්ති විඥාන ප්‍රඥත්ති පඤ්ඤා මේ වගේ එවුව තමන්ගෙම රූකඩේ හරියට පිටල් කස්තු වගේ පස් දෙනෙක් ඉන්නවලු ඒ රටේ. කාට වෙඩි තිබ්බත් ඇත්ත පිටෝල් කස්ට කවුද දන්නේ. පිටිසිවිල අර්මෙනියා මැරුණත් ඇත්ත පිටෝල් කස්ට මැවුණත් මේ කට්ටිය ගේම ගෙනියනවා. ප්‍රභාකරන් මැරුණාට පස්සේ වීඩියෝ එකක් පෙන්නවා ප්‍රභාකරන් බලනවා තමයි මරපු වීඩියෝ එක. ඒකල කිව්වද අපි කවුද මරලා තියෙන්නේ. මේ බලපන් ප්‍රභාකරන් බලනවා ප්‍රභාකරන් මරපු වීඩියෝ මොකද කල්ලාතු හදලා තියෙන්නේ. දැන් මේ ඊයේ වෙලද එකක් ආවා. ආම්ස්ට්‍රෝන් හඳට යනකොට හඳේදී විවිධාකාර මේ දේවල් වෙයි කියලා කලින් හදපු වීඩියෝ එකක් තිබ්බලු අනවශ්‍ය දෙයක් වුණොත් ඒක පෙන්වන්න. ඇත්තටම වෙලා තියෙන්නේ ඒක බහනකොට මම දන්නවා කුරංගන කතාවයි කියලා UFO එකක් ඇවිල්ලා තියෙනවා. පියාඹන පීරිසක් ඇවිල්ලා ළඟ බහලා තියෙනවා. ඒක හොඳටම ඇන්ට්‍රින් සහ ආම්ස්ට්‍රෝන් දැකලා තියෙනවා. නමුත් එතකොට මේක කපලා හදපු ක්ලිප් එක පෙන්වනවා. හදපු ක්ලිප් එක පෙන්වනකොට එක කනුවට ෂැඩෝස් දෙකක් තියෙනවා. මොකද විද්‍යාකාරක මේ ෆිව් එක හදපු එකක්. කලාගානක. මේක මතු වුණා. දැන් ආනවා දැන් ආම්ස්ට්‍රෝන් කතා කරන්නේ නැත්නම් මොකද කියන්නේ? උඩ කියලා තියෙන කතා කරලා තෝත් මරනවා, දරුවෝත් මරනවා, પરම්පරාවත් මරනවා. මේවා කියන්නේ. අනිවාර්යයෙන් විඥානය යන්නේ ඉස්සලා ක්ලිප් එක හදාගෙන යන්නේ. ඒක මම හදපිය ගන්න නිසා මම සැක කරන්නේ ඒක එන්නේ කොහොමද? කම්මැලිකමක් විදියට, නිදිමත ගතියක් විදියට, පාළු ගතියක් විදියට යෝගාචර කියන මට ඒ අරමුණ අල්ලන්නේ. ඒ ගුරුවරයා හොඳ නැහැ. ඒ ස්ථානේ හරි නැහැ. පාළුයි කියලා නැගිටලා යනවා. එතන විඥානේ මාන විඤ්ඤාත්තිය විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා වෙනම නිකායක් හදලා තිනවා ඒක මහායාන නිකායක්. ඒකේ පෙනෙනවා අපි මේ දකින්නේ ඇත්ත නෙවෙයි විඥානේ මානලද විඤ්ඤාතිය. ඒක ඇත්තයි කියා ගන්න තමයි නිත්‍ය සංඥාව දීලා තමයි මේ ගේම ගෙනියන්නේ. නමුත් මේක විඥානේ පිළිඹුවක් විතරයි. ඒක පිළිගන්න දවසේ පේනවා මොනතරම් මායාවකද අපි ඉන්නේ. ඒක කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව. සෑදී විහාර වියුගෝ දෙහයුවා. what you see that you are. ඒක කැමති නෑ අපි දකින්න මේ මම දකින්නේ මම අවලි කට්ටිය. නමුත් අපි කැමති වීදුර දිහා බැලලා මේ පේන්නේ මම කියන්නේ. බල්ලා වතුර දිහා බලනකොට වතුරේ ඉන්න බල්ලට ගොරවන්න බල්ලා කැමති. කන්නඩිය බල්ලා රීලා පොර කනවා දකින්න කැමති. නමුත් මේ අපි වටේ තියෙන මම මවාගත් එකක් කියන එක ඒක නිකන් හරි හියුමිලියේටි. හරි ලැජ්ජිතයි. හරිම පිළිකුල් දනවන සුළු. ඒකට අනුන්ගේ වැරද්දක් නැහැ. දැන් මේ මනස වැරද්දක් කරනවා දකින්න. ඒ කියාගේ වැරද්දක් නෙවෙයි. ඒක මගේ වැරද්දක් කියපු ගමන් පුදුම සාන්තියක් තියෙනවා. මොකද අපි කැමති නෑ අපි කියන්නේ නෑ මේ මිනිහා වැරද්දක් කරනවා. මම වැරද්ද දකිනවා. මම වැරද්ද හදනවා. ඔය විඤ්ඤාති මාත්‍රිතා සිද්ධියදී කියනවා කිසිම කෙනෙකුට කිසිම වැරද්දක් කරන්න බෑ උඹ නැතුව. ඔබ 50ක් වගේ යන නිසා කාගේ වැරද්දක් දකින්න එකත් වැරද්ද දැකීමම ඔබේ වැරද්ද. ඒ ඒක මේ ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ humiliating කියලා හරි මුස්පෙන්තුයි. ඒ දර්ශනේ හරි කාලකන්ණී. ඒ නිසා නියම ක්‍රමයට සත්‍ය දකින්න නැති කමට බුදුහාමුදුරු කියන අසත්පුරුෂය කියලා. කල්යාණ මිත්‍රෙක් නෙවෙයි. අපි මවාගත්ත ලෝකික ජීවත් වෙනවා. නමුත් කල්යාණ මිත්‍යා කියනවා ඔබ දකින්නේ ඔබට ඕනේදී. ඒ ඒක දැන් ඔය මේ ක්වොන්ටම් ෆිසික්ස් වලින් 100 200ක් ඔප්පු කරලා පෙන්නලා දීලා තියෙනවා. තමන් හිතාන ගියේ තමයි බලන්නේ කියලා එක අඩු කරන අඩු කරන යන එක අංශුවක ಗುಣ දෙකයි තියෙන්නේ. එකක් එක ස්කන්ධය අනිත් එක වේගය. ඒ මනුස්සයා මැෂින් එක හැදුවොත් වේගය බලන්න කවදාකවත් ස්කන්ධය බලන්න බෑ. ස්කන්ධය බලන්න මැෂින් එක ගැජට් එක හැදුවොත් වේගය බලන්න බෑ. ඒ යන්නේ ඉස්සලා මූ දකින්න ඌ යන්න බලන්න මැෂින් එක හදන්නේ වේගය බලන්න නම් ඉතින් ඌ දකින්නේ වේගය තමයි. ඌට කවදාකවත් ස්කන්ධය බලන්න බෑ. නමුත් ස්කන්ධය වේගය දෙක නැතුව වස්තුව හදා ගන්න බෑ. හිතේ හදන්න බෑ. ඒ දකින්නේ පළුවයි. ඒක බලන්න හිතාන ගිය එකක්. ඒක ඕක බුදුහාමුදුරු කියන මායාවක් කියලා. ඉතින් ඒක හරි අමාරුයි අවිස්චා මේ නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූප ඊටම සිව්. මං හිතන්නේ මම මේ කියන එක ප්‍රകൃතිය කියලා. විඥානපච්ච නාම රූපං කියනකොට එතන ප්‍රතිසන්ද විඥානයමයි දැනෙන්නේ හේතුව. විඥානයක් නිසා ඒක කර්ම වලින් ඇති වෙච්ච ප්‍රතිසන්ද විඥානය. නිසාම ඔබ තේ කලලයක් එක්ක නාම රූපේ පහළ වෙනවා. ඒ නාම තුල ඒ නිසා නැවත විඥාන පහළ වෙනවා මොකද ලැබෙන අරමුණු තුලින් විඥානය පහළ වෙනවා චක්කු විඥානය සෝත විඥානය ගාම විඥානය පහළ වෙනවා ඒක නාම විඥානය නිසා නාම රූප පහළ වුණා පහළ වෙච්ච නාම රූප තුල විඥානයක් තියෙන හැම මොහොතම විඥානයක් තියෙන නාම රූපයක් තියෙනවා නමුත් එනං අවබෝධ කරනකොට මැරිලා උපදින වෙලාවක ඕන නිවන් දකින්නේ අවබෝධ කරනවා කියලා කියන්නේ විඥානයේ නාම රූප දෙක ලිහෙන වෙලාව කියන්නේ නම් මව් කුසක ඉන්න. ඒක කියන්නේ ඒක ඒක නිරුද්ධ වීම. නෑ ඇතිවීම නිරුද්ධ වීම දෙකම එකපාරනේ යන්නේ. මේක කියන්නේ සාමාන්‍යයෙන් පවතින එක. නෑ ඒක හරි ඕකෙන් අපිට මේකට ගන්න පුළුවන් ඔය ඔය ගොරෝසු දේ සියුම් දෙයක් සිද්ධ වෙනවා. අරක ජීවිතෙන් එහාට යන වෙලාවේ සම්මුති මරණය සහ ක්ෂණික මරණය වගේ. ඕකෙන් අරගෙන තේරුම් ගන්න ඕනේ චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට මෙරි මෙරි උපදිනවා. මේ මෙරි මෙරි උපදිනකොට ඒ ඩමියා දාන්න නැතුව ඒ කියන්නේ එයාගේ නියෝජිතය දාන්න නැතුව මේ ගේම දුවන්න බෑ. නියෝජිතය කියලා කියන්නේ සමාජයක් නැති නිසා මෙයාට මේ වේගයෙන් සිදුවෙන දේ දකින්න බැරි. පේන දේ විස්තර මේ දර්ශනයෙන් විස්තර කරන්නේ විඥානය හැම වෙලාවෙම නාම රූපයක් අතේ තියාගෙන ඉන්න හදිසියක් වුණා. ඒ නාම රූපේ විඥානේ නෑ. විඥානේ ඇති කරපු මායාවක් ඒක තියෙනවා. විඥානේ විශ්ින් ඇති කරන චෛතසික තියෙනවා. විඥානය විසින් ඇති කරන විඥානයේ පාදක කරන රූප ටික තියෙනවා. මේ ඔක්කොම ඒ පරණ අතීතයෙන් ගත්ත දේවල් දෘෂ්ටි ප්‍රවැත්ම ඒක පදනම් කරගෙන ඊගාව එකට පණින්න මේ පදනම සකස් කරා. ඒක දකින්න තරම් thing slicing of time නෑ. කාලේ හොඳට සීමා කරගන්නේ නෑ. ඉතින් මෙයාක දකින්න අරක දකින්න අතරමැද යන මේ ගේම අර චිත්‍රපටයේ අන්ධකාරයේ දකින්න නැතුව චිත්‍රපටිය දකින්න වගේ slow motion දැම්මොත් චිත්‍රපටියක් නෑ. ස්ලෝ මොෂන් නැමත් මේ ස්ලයිඩ් එකක් කරනවා අන්ධකාරයක් කරනවා ආයෙ ස්ලයිඩ් එකක් කරනවා අටට පොඩියක් වෙනස්. ඊගාට අන්ධකාරයක් එතකොට චිත්‍රපටිය නෑ මොකද මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම යනවා. අපිට අර එක වේගයක් තියෙන ඒ වේගෙදී තමයි මේ ගමන ලස්සනට ඉඳගෙන අපි මේ ගාමිණී පොන්ස් එක නාලිනී පොන්ස් එක අල්ලගෙන ප්‍රේම කරනවා මල් ගහක් තියෙනවා ඔක්කොම යනවා. නමුත් මෙතන තියෙන්නේ ආලෝක වගේක් ඇවිල්ලා හොල්මන් කරන එක විතරයි. ඉතින් ඒ නිසා ඉස්සලාම අපි වේගය අඩු කරන්න ඕනේ සතිය වැඩි කරන්න ඕනේ වැඩි කරලා නිකන් හුස්මක වගේ දැක්කොත් හැම ඉරියාපත සංධියකම හැම විඥානයේ මාරු වෙන තැනකදීම විඥානයේ හැපතට පනින්නේ ප්‍රොක්සි එකක් කරා. ඒකෙම ඒකෙම මේ නිදර්ශනයක් කරා. පිළිඹුවක් කරා. ඒ විඥානයේ පිළිඹුමේ තමයි අපි මේ ජීවත් වෙන්නේ. ප්‍රകൃතිය දැක්ක දවසේ පේනවා ඒක නිකම් මේ කැරි දෙක තුනක් එකතු කරලා හදපු එකක්. නමුත් අපි ඉන්නේ ඒක ගැන ආලවට්ටමක් හදාගෙන මේ ගෑණියක් මේ පිරිමියෙක් මේ හතුරෙක් මේ මිතුරෙක් දේවල් වලට නම් වනම් දීගෙන ඒව ස්ථිර කර ගන්න හද. නමුත් ඒවා ඒ වෙලාවට ගැට ගහලා ගන්න දෙයක්. ආරම්භයේ විඥානයේ පදනම් වෙනවනේ සත්‍යයට. පැහැදිලිද? එහෙම නැත්නම් ඔය සත්‍යයට යන්නේ. අපි ආරම්භයේ සම්මුතිය පිටා. ඒ සුතමේ විඥානයේ තියෙන. සුතමේ ඥානයේ විඥානයේ තමයි සුතමේ ඥානය දරන්නේ විඥාණයට තමයි. සතිය කියන එකටත් තියෙනවා මොකද අතීතයේ කළ කීයදී මෙතෙන් අපි ගන්නෙ නැත්තම්. ඒක පිළිබඳව කිසි ඇත්තටම අපි එතෙන් මෙතෙන්ට එනකන් අපි ගන්න සුතමේ ඥාන, චින්තාමේ ඥාන සම්පූර්ණ විඥානයේ දරුවෝ. අපි ඒකම තමයි අනිත් පැත්ත හරලා විඥාණයටම ගහන්න පාවිච්චි කරන්නේ. විඥානයේ විසින් ඇති කරන ලද සුතමේ ඥානය සහ චින්තාමේ ඥාන වලින්ම විඥාණයට ගහන්න ඕනේ. ඒකයි කියන්නේ මේක ගංගදි කියලාට පේන ක්‍රමයක්. පිනිමකට පයින් ගහන ක්‍රමයක්. සත්‍යයට අභියෝග කරන ක්‍රමයක්. මේ මැදකෙම අභියෝග කරන ක්‍රමයක්. මේක කරන්න කොන්දක් තිබුණේ නැහැ බුදුහාමුදුරන් ඉස්සලා කාටවත්. ඒගොල්ලෝ හිතුවා නෑ නෑ මේක දෙයයන් ආංශේ කරන්නේ අපිට ඒක කරන්න බෑ. ඒක කරන්නත් බෑ වමනාව තිබුණාට ඊට ඉස්සෙල්ලා මේ ධර්ම ටික හදාගෙන තියාගන්න ඕනේ. හදාන ඉඳලත් හැම වෙලාවකදීම පුදුමාකාර රැඩිකල් වාදීව පුදුමාකාර සම්ප්‍රදායට විරුද්ධව මේක දිහා බලන්න ඕනේ පෙන්න හදන ගේම නෙවෙයි බලන්නේ යාන්ත්‍රණය. චිත්‍රපටිය නෙවෙයි බලන්නේ ප්‍රොජෙක්ටර් එක වැඩ කරන මෙකැනිසම් එක. පේන රූපේ නෙවෙයි බලන්නේ ඇහි මොකද වෙන්නේ කියලා. ඇහෙන සද්දේ හොඳ නරක නෙවෙයි බලන්නේ ඇහිමේ යාන්ත්‍රණය. මේකට කියනවා යෝනිසුමනසිකාරය කියලා. අපිට ඕන කරන්නේ ඇහෙන දේ රස විඳින්නනේ. ඇහෙන හැටි නෙවෙයිනේ. ඇහෙන හැටිත් ඔය භෞතික විද්‍යාව කියන එක නෙවෙයි මේ කියන්න හදන්නේ. මේකේ පැවැත්මක් නැහැ. තැන් තැන් වල තිත් ටිකක් තියෙනවා. ඈතට ගිහලා බලනකොට ඉරක් වගේ පේනවා. නමුත් තිත් අතර තියෙන හිදස කවදාකවත් අපේ හිතට ගෝචර වෙන්නේ. ඒ හිදසේ තියෙන්නේ මායාව. පිළිබිඹුව. එහෙම නැත්නම් මව විඥාන විශ්ව වමාරණ ලද්දක්. විඥානයේ විසින් මවන ලද්දක්. නිසා මේක මායාවක්. ඒ නිසා අපි මේ ගැටෙන්නේ අපේම මායාවත් එක්ක මිසක් ප්‍රകൃතියත් එක්ක කිසිම ගණදුනක් කවදාකවත් වෙලා නැහැ. කරන්නත් බෑ. එතකොට මේ කියන විදිහට ස්ථිර සංඥාවල්, නිත්‍ය සංඥාවල්, සුඛ සංඥාවල් ගොඩන ගන්න බෑ. ප්‍රകൃති නැත්නම් පරමාර්ථේ. නමුත් හරි කැමැති අපි අර තිබුණ සම්මුතියන එක වැරද්දක් නෑ. හැබැයි මේක මේක නිකන් අර ඡන්ද කාල ගහන පෝස්ටර් වගේ බොරුව බව දැනගන්න ඕන. ඉන්න හැම එකම hina වෙලා ඉන්නේ ඡන්ද කාලේට පෝස්ටර් වල. ආස්වාස ප්‍රසාර කියන්නේ සංඥා. පැහැදිලි. ආස්වාස ප්‍රසාරය ආස්වාස ප්‍රසාරයට පිළිගන්නේ. පිළිගගෙන මේක දීර්ඝ මේක කෙටි මේක සුදුසුම මේක දුක මේක සම්පූර්ණ මේක එහෙම අපිට තේරෙන විදිහට තේරුම් ගන්නවා. ඉස්සෙල්ලා අපි රූපේ අල්ලගෙන රූප සංඥාවට බහින්න ඕනේ. ප්‍රශ්නේ තියෙන රූප සංඥාව. හැබැයි රූප සංඥාවට බහින්න රූපේ හරහා. ඒ වගේම හැම දෙයකම ප්‍රශ්නේ තියෙන්නේ රූපංච රූප සංඥාච රූපයත් රූප සංඥාව අධ්‍යක ගත්තම ඇත්තටම රූපෙත් එක්ක අපිට නඩුවක් නැහැ. රූපය කියලා හිතේ තියන්නේ සංඥාවත් එක තමයි රැයට බුදිය ගන්නේ කුණු කෙල කන්නේ අරක දකින්නේ මේක දකින්නේ රූප සංඥාවත් එක රූප සංඥාව අයින් කරපු දවසේ රූපෙමුත් මිදිලා. මේ රූප සංඥාව අයින් කරන්න ඉස්සෙල්ලා ওই කියන විදිහට අපි දන්න භෞතික වශයෙන් හෝ පිළිගැනීම් වශයෙන් හෝ තියෙන රූපේ අරගෙන හොඳට බලන්න මේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට පවතින මේකේ නිමිත්ත ගන්න ඕනේ. සංඥාව ගන්න ඕනේ. අරමුණ ගන්න ඕනේ. නමුත් ඒක මනසින් කරන ගෙත්තම. රූපේ එහෙම දිගින් දිගට යන ගතියක් නැහැ. අපේ හිතේට ගන්න ඒකෙන් ගන්න ඇබ්ස්ට්‍රැක්ට් එක. ඒකෙන් ගන්න මේ සටහන හෝ ආකාරය තමයි දිගට පවතින්නේ. ඒක නිකන් සතා නෙවෙයි හැව විතරයි. නිකන් අර නෙගටිව් එක විතරයි. නෙගටිව් එක ඩෙවලොප් කළා තමයි ඊට පස්සේ ෆොටෝ එක හදාගන්නේ. ඇහැට වැටෙන්නේ නෙගටිව් එක. ඒක ඒක මේ විඥාණයට එහෙම තමයි. දැන් ওই ප්‍රශ්න අපි හිතුවේ පටිච්චසමුප්පාදේ මරණයෙන් පස්සේ කිව්වා මේ චිත්තක්ෂණ පාරායික භාවෝ නෑ හැබැයි මේක යන්න ඕනේ. මරණයෙන් පස්සේ යන්නේ එකෙන් තමයි ලොක් කරලා පෙන්වන්න පුළුවන්. පටන් අරගන්න එතනින්. නමුත් එතනින් කාදා නිවන් ලබන්න බෑ. ඊට පස්සේ ඒක බොහොම ළඟ ළඟ ළඟ ළඟ දිරවගෙන අර ලොකු ආකෘතිය ඒ ක්ෂණ මාත්‍ර වශයෙන් බිඳලා ඒ ලොකු ආත්‍රයේ සම්මුතියනේ. චන මාත්‍රයෙන් බිනකොට පරමාර්ථයට යනවා. <coughs> පරමාර්ථයෙන් යනකොට අමාරුයි. මේ පරමාර්ථයට යන්න අපි සම්මුතිය පිටන්න. ඉනිමන් බැඳවලු. ඒ දේ කරන්න බෑ. ඒ නිසා දැන් ඔය චිත්තානුපසනාවෙන් පටන් ගන්නවා, ධම්මානුපසනාවෙන් පටන් ගන්නවා කියන එකේ කායනුපසන නැහැ. වේදනානුපසන නැහැ. කායනුපසන නැහැ. ඒක නිසා උඩ මොනවදෝ කතා කර කර ඉන්නවා. පටන් ගන්න චින්තාමේ ඉවර වෙන්නේ චින්තාමේ ಗುಣ විශේෂයක් වෙන්නේ. නමුත් අර පොළවේ කුණ්‍ය ගහලා පටන් ගත්තොත් කායනුපස්සනාවේ තමයි දැනගන්න පුළුවන් සාපේක්ෂව දියුණුවක් වෙනවා දැනට කියලා. ඉතින් ඒක පේන්නේ මොන්ටිසෝරි වගේ. බාලාංශ පන්ති වගේ ඔය කය ගැන මොනවද ඉගෙන ගන්න කියලා පුංචි කරලා ගන්න. නමුත් එහෙම කරන්න බෑ. නැවත නැවතත් මේක දැකලා ප්‍රත්‍යක්ෂ කළ හැකි අල්ලන්න පුළුවන් තැනකින් පටන් ගන්න ඕනේ. එතනින් තමයි ගැම්ම අරගෙන යන්නේ. ඉතින් ඒක හුඟක් වෙලාවට ලොකු ප්‍රශ්නයක් කරගන්නවා අපි ගන්න ඕනේ ඉස්සරහට තණ්හාවද අවිද්‍යාවද කියලා. ඥාණයෙන් කල්පනා කරන කට්ටිය කියනවා සතන ගෙනියන්න ඕන අවිද්‍යාවත් එක්ක කියලා. සාමාන්‍ය මිනිස්සු කියනවා අපිට ප්‍රශ්න කරන්නේ සංඥාව. තණ්හාව හරහා අවිද්‍යාවට ගියාම හරි කියලා. ඉතින් ওই දෙක අතර විශාල මත වෙනසක් තියෙනවා. තණ්හාව හරහා යන කට්ටියට චිත්ත භාවනා කියනවා. අවිද්‍යාව හරහා යන කෙනා විමර්ශන භාවනා කියනවා. නැත්තම් චිත්ත සමාධි විමර්ශන සමාධි. ඊට අමතරව ඡන්ද සමාධි විදී සමාධි කියලා තව දෙකක් තියෙනවා. ඉතින් මේ දෙකට අනුව පුත්‍රජානනාංශයේ කර්ම ඒ චරිතානුව විස්තර කරනකොට ඡන්ද සමාධියට කතා කරන කතාව විමර්ශන සමාධියේදී නෑ. විමර්ශනයේදී රාගයේ ප්‍රහාණය නොකර අවිද්‍යාව ප්‍රහාණය කරන්න බෑ. ඒ නිසා රාගයේ ප්‍රහාණය කරන තමයි සමාධිය. සමාධියෙන් රාගයේ ප්‍රහාණය වෙනකොට නැත් අවිද්‍යාව දැක ගන්න පුළුවන්. ඒක ඒක ඒක තමයි සාමාන්‍යයෙන් සමත පූර්වංගම ක්‍රමය. විපස්සනා පූර්වංගමේ තියෙනවා විමර්ශන සමාධිය උඩ යනවා. ඒකට ඒකට කියන කෙනේ මීමන්සන. ඒ සමාධියට කියන්නේ ඡන්ද සමාධි නෙමෙයි මීමන්සන සමාධිය. ඔය කියන්නේ ඡන්ද සමාය සමා වෙන්නේ චිත්ත සමාධිය. ඡන්ද විරිය චිත්ත මීමන්සාව වල ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, මීමන්සා සමාධිය ඔය සමත සමාධිය කියලා කියන්නේ චිත්ත සමාධිය. මීමන්සා සමාධිය කියලා එකක් තියෙන සමහර විටක කාශ්‍යප මහරහතන් වහන්සේට කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ. අනිකට අහුවෙලා නැහැ. මං ඊයේ බණට කියනකොට හේමනන්ද ස්වාමීන් වහන්සේ ඇදලා රන් දානවා පොයින්ට් එකක්. ලාභ සත්කාර සම්මාන සිලෝක. අපි මේ දවස්වල අග්ගික කන්දෝපන් සූත්‍රය කරන්නේ. ඒකෙදී හේමනන්ද ස්වාමීන් කියනවා බුදුහාමුදුරු කියනවායි කියලා. මහන්නේ රහත් උනත් ලාභ සත්කාර වලට අහු වෙනවා කියලා. රහත් වෙච්ච කෙනා ලාභ සත්කාරට අහු වෙනවා. ආනන්ද ස්වාමීන් ගිහිල්ලා අහනවා රහතන් වහන්සේලාගෙන් කොයි රහතන් වහන්සේද ලාභ සත්කාරට අහු වෙන්නේ කියලා. බුදුරජාණන් කියනවා අකුප්පා චේතෝ විමුක්තියට ගිය රහතන් වහන්සේ අහු වෙන්නේ නැහැ. චේතෝ විමුක්ති ditth ධම්ම සුඛ විහරණය කියලා රහතන් වහන්සේ අහුවෙනවා කියලා. එතෙන් තියෙනවා මේ අකුප්පා චේතෝ විමුක්තියට යන්න පුළුවන් මීමන්සා සමාධිය හරහා. ditth ධම්ම සුඛ විහරණ රහත්පරයට යන්න පුළුවන් චිත්ත සමාධිය හරහා. මේ දෙක ත්‍රිපිටකයේ ඉතර ප්‍රසිද්ධ නැහැ. හැබැයි හෙව්වොත් ඕක තමයි ධම්මසුනේ තහඳුරන්නේ ඒකම විශේෂත්වතාවය. එයා ඕකෙන් බලන්න හදන්නේ මේ අපි ධම අතුවාව විස්තර කරලා දෙන්න හදන්නේ චිත්ත සමාධිය. හොඳයි ඒක හොඳයි. ප්‍රශ්නයක් නැහැ. නමුත් ඡන්ද සමාධි කියලා જાතියක් තියෙනවා, විරිය සමාධි කියලා තියෙනවා, මීමන්සා සමාධි කියලා තියෙනවා. චිත්ත සමාධි මීමන් සමාධියට ගැටුමක් නැහැ. හැබැයි ඒක ඩී රූට් එකක්. මෙහෙම යන ගමනේ ඩී රූට් කරලා යන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ අතිවිශේෂ පුද්ගලයන්ට නිසා සාමාන්‍ය මිනිස්සුන්ට යන්න පුළුවන් චිත්ත සමාධිය ඇති යන සුඛ විහරණය තුල. නිවන් දැක්කට පස්සේ යාට මේ ආසාවට පෙරුණා කියලා හරි කෙලිසුපටින් නැහැ. නමුත් අර අතෙන්දී අතෙන්දී කියන්න න පිරිහෙන් ඉඩ තියෙන කියලා බුදුහාම අරක ඒක තමයි ලාභ සත්කාර විශේෂ ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ ආනන්ද හැමතුරු ඒක අහනවා ආනන්ද මේ ලාභ සත්කාර සම්මාන සිලෝ කොච්චර දරුණුද කියනවා රහතන් දෙකක් තියෙනවා රහතන් වහන්සේ ඒකට එකක් ආපහු යන්නේක අනිත් එක ආපහු යන්නේක නෙමෙයි පිරියන සහ නොපිරියන කියලා අකුප්පා චේතෝ විමුද නම වෙන පිට කියවන්න ලොකු සංස්කෘතික පොතේ ඒක අපිට ඉස්සරහට යන්න වෙනවා. ඕක ලාභ සත්කාර සම්මාන සංවිත්තේ තියෙන එකක්. ඒ පොයින්ට් එක හරි වැදගත්. අර අකුප්පා චේතෝ විමුක්තිය කියන එක නා රහත් වෙන්න ඉස්සල බව ওই මොන දෙයක් ගණන් ගන්නෑ. දාබ හම්බුණා පාඩු හම්බුණා මෙයා යන්නෙම ගණන් නොගෙනීම හරහා. එයාට සමාධියක් අවශ්‍ය ඕනේ නීවරණ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් ගණන් ගන්න. සමාධිය තියෙන කෙනා නීවරණ එනකොට ඒක සමාධිය නීවරණ මාර්ගයෙන් නීවරණ සමාධි මාර්ගය යටපත් කරලා චේතෝ විමුක්තිය කියන වර්තමාන සුඛය හරහා යන්නේ එක කරනවා. මොකටද යන්නේ බැරි නිසා බුදුහාමුදුරුවෝ 90ක් අනිත් 90කටත් වැඩි. ඇත්තටම කියනවා 99ක් විතර යන්නේ චේතෝ සමාධිය හරහා. එනමුත් ඒක මකලා තියෙනවා. ඒක මතු කරලා නැති නිසායි අට කතාව පිළිගන්නේ නැත්තේ. නමුත් ඒක මකන්න බැරි විදිහට පෙළේ තියෙනවා. අකුප්පා චේතෝ විමුක්තිය තියෙන කෙනා ලාභ සත්කාර වලට අහු වෙන්නේ නැහැ. ලාභ සත්කාර වලින් පිරෙන්නේ නැහැ. එතකොට පිරිහෙන කියන වචනේ අපි තේරුම් ගන්න වෙනවා. ඉතින් ගම අකුප්පා චේතෝ විමුක්තියයි ditthadam සුඛ විහරණ සම අරියත් ඵල සමාධියයි අරියත් ඵලයයි කියන දෙකේ මොකද්ද රස වෙනස කියලා අල්ලන්න වෙනවා. මහායානෙට පුළුවන් වෙනවා ඕක පුර යන්නේ. මහායානෙට පුළුවන් වෙනවා අපි මහායාන උනේ ඕකයි කියන්නේ. මේ ඥානෙ යෝගට අවුයි. ළමල්ලාට කියන්න බෑ. ඒක අපිට ඇත්තටම හීනයානේ මොන අර්ථකින් කිව්වද කියලා. තේරුම් ගන්න අකුවාව කියලා. අටුවාව කියන්නේ මොකද අටුවාව ඇත්තටම යන්නේ ඩිෆෙන්සිව් සිස්ටම් එකකින් අටුවාව යන්නේ චිත්ත සමාධිය. මීමන්සා සමාධිය ගැන මේ මේ මේකේ කියවෙනවා. සම්මප්පදාන ගැන කතා කරනකොට ඡන්ද සමාධි, විරිය සමන්නාගත, විරිය සමාධි, චිත්ත සමන්නාගත කියලා අතරම තියෙනවා. ඒකට අටුවාව නෑ. මම දැන මම බැලුවේ නෑ. මීමන්සා සමාධිය කියලා කියන්නේ මොකද්ද කියලා. මීමන්සා සමාධිය කියලා කියන්නේ දේවල් ගණන් නොගැනීම හරහා යන එක. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. එහෙම නැත්නම් ditta ධම්ම සුඛ විහරණේ හරහා නෙවෙයි යන්නේ. දැන් අර අරංජී සුත්‍රයේ කියනවා. යම්සි විච්ඡවත් වදියනාකංගේ චේ වික්කවේ වික්කු. චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං ditta ධම්මේ සාංග විඤ්ඤා සත්‍තිකප්ප. උපසම්පජ්ජ විහෙරේ. ඊලසේව පරිපූර්ණකාරී හොති අජත්තං චේතෝ සමතමනියෝ. අනිදාතත ඥානෝ විපස්සනාය සමන්නාගත ගෘහිත සංඥා. ඒක මම හිතන්නේ අර ගැන සමත පූර්වංගම ක්‍රමය. ඒක තියෙන්නේ ඔක්කොටම සෝවාන් සකුදාගම අනාගම අරහත් වලටම කියලා තියෙනවා. නෑ ඇත්තට මේ ඒ අර කොයි පෙත ගත්තත් ඒ කියන්නේ මීමාංසා සමාධිය හරහා ගියත් චිත්ත සමාධිය හරහා ගියත් පෙත සම්පූර්ණ වෙනවා. ඒ පෙත් මාර්ග දෙකෙන් ඊටාම සුළුතරයකට තමයි තීක්ෂණ බුද්ධිමත් ඇත්තන්ට විතරයි ওই මීමාංසා සමාධිය කියන එක අහුවෙලා තියෙන්නේ. ඒක ඉතින් අර බුද්ධ ආගමේ තියෙන පෙරලිය හරහා ඒක හැලිලා ගිහිල්ලා තියෙනවා. නමුත් ඒක බුද්ධ ඥානාසිකේ තියෙන සුවිශේෂී මේ පෙතක්. බුදුන්ස හොයාගත්ත ඉලෙක්ට්‍රික් සිස්ටම් එකක්. ඉතින් ඒක දැන් ඔය වෙස්ට් එක ඕක කියන්න හදනවා. ඒ නිසා වෙස්ට් එක හරි කැමති මහායාන බුද්ධාගමට. මොකද ඒකේ ওই තර්කය හරහා නෙවෙයි යන්නේ. දඩස් ගාලා යන ක්‍රමයක්. එතකොට තියෙනවා ප්‍රපංච හරහා එහෙම නැත්නම් ඔය විඤ්ඤාති මාත්‍රතා සිද්ධි හරහා බීමන්ස එහෙම නැත්නම් බීමන්සන සමාධිය හරහා අපිට මැකිච්ච පාරක්. ඒ මැකිච්ච පාරට නිග්‍රහ කරන්න බෑ අපිට. නිග්‍රහ කරන්න බෑ කියලා කියන්නේ මේ පෙළේ තියෙනවා ඒක. නමුත් අර්ථ කතාව දැනග හෝ purposefully හෝ හැලිලා තියෙනවා. මොකද ඒක හුඟක් මේ රැඩිකල් වාදී. ඒ රැඩිකල් වාදී ක්‍රමය දැන් 3-4 පොලකින් එන්න පටන් ගත්තා. මේ මෑතක ඉඳලා අවුරුදු 10ක 15ක ඉඳලා හුඟ දෙනෙක් ඒක මේ ඒක නිකන් ගස දමල ගැහිීමට ආයුධයක් කරගෙන තියෙනවා. මේ පවතින ක්‍රමේ තියෙන අඩුපාඩුවක් පෙන්වන්න ආයුධ ක්‍රමයක් කරලා තියෙනවා. මම දකින්න ඥානানন্দ ස්වාමීන් වහන්සේ එහෙම කෙනෙක්. ඒ වගේම දැන් ඔය ඕස්ට්‍රේලියාවල ඔය කතා කරන මිනිස්සුත් ලලිත් කියන එකනාගේ ත්‍රිණ ගාක් ඉස්සර කරලා කිව්වා මෙයා මෙන්න මේ වගේ ක්‍රමයක් කතා කරනවා. මම අපිට ඒක විරුද්ධ වෙන්න බෑ. හැබැයි බොහෝ දෙනා යන්නේ මේ සීට අරුණම කරන ක්‍රමෙ. නමුත් අරක ප්‍රතික්ෂේප කරන්න. ඒකට ඉඩ තියෙනවා. අපි ඒකට සාදර වෙන්න ඕනේ. ඒක තේරවාදීට අලංකාරයක්. අපි ඒක ප්‍රතික්ෂේප කරුවොත් අපි මහායනයටද දිනුම දුන්නා වෙනවා. තේරවාදීට මේක දරන්න බැරි නෑ. තේරවාදීට මේක තේරුම් ගන්න බැරි නෑ. අඩු ගන්න රහතුනට පස්සේ හරි තේරුම් ගන්න. තේරුම් අරගෙන මේක අපි අර ගියක් කඩනට පස්සේ නැවත ගේ කැලි එකතු කරලා බලන්න කියන්නේ බුදුහාමර තියෙන්නේ. ඒක සමහර කැලි අයින් වෙලා. අපිට ඒ කැලි දාලා මේක අංග සම්පූර්ණ කරනකොට ඔය මොකද්ද මීමන්තන සමාධිය එහෙම නැත්නම් ඔය රැඩිකල් වාදී ක්‍රමය නැත්නම් තණ්හාවහරා නොගින් අවිද්‍යාවෙම පටන් අරගෙන අවිද්‍යාවම හැඟුම්බර වෙන්නේ නැතුව අල්ලලා කපන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියන එක ප්‍රතික්ෂේප කරන්න. ඒක තියෙන්නේ දුරස්ත සම්බන්ධයේ අවිද්‍යාවේ සමීපස්ත සම්බන්ධයේ තණ්හාව. තණ්හාව ආරයන ක්‍රමය තමයි ditta dhamma sukha viharණය හරහා. මොකද අවිද්‍යාවටම තට්ටු කරලා යන ක්‍රමයක් ප්‍රතික්ෂේප කරන්න නැතුව ගියොත් මම හිතනවා අපි කුලුල් මනසකට ඉඩ දෙනවා. ඒ ඔය දෙකටම මැදින් යන එක තමයි සම්පජාන සූත්‍රය කියන විදිහට ඒ තායිලන්තේ කාලන්නේ කලින්ම සීල මුදුන්නේ ඉස්සෙල්ලාම සම්පජාන. සත්‍ය සම්පජාන. එනකොට සීලයට ඇවිල්ලා සමාධි ප්‍රඥා එයා හදාගෙන යනවා අවශ්‍ය අවශ්‍ය දේවල් හදාගෙන යනවා ඒක එතකොට අබුද්ධ අබෞද්ධයන්ට බොහොම ප්‍රියමනාප ක්‍රමයක් සීලක පිළිහිట్లా ඉන්න ඕනේ මෙහෙම ටෙක්නික් එකක් තියෙනවා කරලා බලන්න එතකොට අර සීලය අවශ්‍යයි කියලා හිතනනම් කරන්න සමාධිය අවශ්‍ය නම් කරන්න ප්‍රඥා අවශ්‍ය නම් කරන්න ඉස්සෙල්ලා නිකන් දාලා බලන්න නිකන් ඉන්නවට පොඩ්ඩක් දාලා බලන්න දාලා බලපුවම හරියනනම් හරි ඉතින් ඒක ඒ වගේ දේවල් මේ බුද්ධ ආගම විශ්වගත වීමේදී ආරම්භක අලුත් දොරටුවක් වෙනවා චරිතානුකූලව තමන් තෙල් වලට කැමති, තමන් මිරිස් වලට කැමති, තමන් එන්නහට කැමති. ඒක ඒක නිසා මේකෙදී දැන් අපි නෑ මං කියන්නේ මේ මේ අපි වෙලා තියෙන චීන හෝටලෙට ගිහලා ජපන් කෑම ඉල්ලන්න ගියාම කචල්. අපි චීන හෝටලෙට යනකොට යන්න ඕනේ චීන කෑම. සයිබර් කඩේට යන්න ඕනේ ටේස්ට් අල්ලන්න. නැත්නම් එහෙම නැතුව ගියොත් කචල්. ඊට පස්සේ හිතන්නේ හන්දියක හැම කඩේම තියෙන්න ඕනේ මොකෝ අය මේ සයිබර් කඩේ දාපුවම මොකෝ පාඩුවක්ද හන්දියකට. නෑ. බුදුහාමුදුරු දීලා තියෙනවා කඩ හතරක් දාලා ඡන්ද විරිය චිත්ත මීමන්සා හතරට කඩ හතරක්. අපි ගිහිල්ලා තියෙන එකකටම අනික් කඩේට ගිහිල්ලා ඒ ගෙදර මිනිස්සුන්ට බයිනවා අපේ වගේ ලුණු දාලා නැහැ මිරිස් දාලා නැහැ කියලා ඌ කියයි පිස්සුද ওই බෝඩ් එක බලලා එනවා මේක මේ චීන කඩයක් මොකද කරන්නේ මේ මේ මෙල්බන් වලට කලබල වැඩිද මේ අපි ගා ගන්න ඉඳා <laughs> නැහැ නැහැ නැහැ අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේක පිළි. ඒ නිසා ඔය කවුද මේ ඔය ලලිත් මහත්තයාගේ භාවනා ක්‍රමය කරලා දන්න කෙනෙක් ඉන්නේ? ඒක ගැන ටිකක් දන්න මේ මල්ලි කෙනෙක් ඉන්නවා මේ ඒක විස්තර හොයපු කෙනෙක්. ඔව් තිලින ගොඩාක් හොයලා මට විස්තර වගේ කෙවලක් තියෙනවා. මේ දවස්වල අපි ඒක ඔය ඒ කියන්නේ අපි අභියෝග කරන්න යන්නේ නැහැ. අපි බලනවා මේ මනුස්සයා මොකද්ද අලුත් දෙයක් පෙන්වන්න හදනවා. ඒක බොහෝ විට මේ සම්ප්‍රදායට විරුද්ධ වෙන්න ඇති. නමුත් මොකක් හරි මේ අපිට ගත හැකි කොටස් ඇති ඕකේ. නැදන් මේ ඉපනවන මහත්තයෙක් කියනවා ඉතින් ඒක එයා ගොඩක්ම මේ මෙයාට ගැටලුවක් නෙවෙයි නිකන් මෙහා ඒක සැකයෙන් වගේ බලන්නේ මොකද එයා ජීවිය ලෝක ගැන අපාය ගැන පිටු විතර ඒව ගැන කියනවනේ ස්වාමීන් වහන්සේ ඉතින් එතකොට මේක ගැන මිනිස්සු පොඩ්ඩක් සැකයෙන් බලනවා නම් භාවනාව ගැන එයා කියන්නේ ධර්මදේශනායම ඉතින් සුද්ධිකේ තියෙන ධර්මදේශනා ඒ තමයි එයා විස්තර කරන්නේ ඔය මොකද්ද අපාය ගැන දැක කරන කට්ටියට බඳක තියාගෙන ඉන්න කියන්නේ කොහෙද යන්න වෙන්නේ කියලා <laughs> නෑ යාර හැම්බලේම යාට උපදෙස් ලැබෙන්නේ මේ සාම්පති සහතන් වහන්සේගෙන් දෙවිවරු පස්තරෙක් ගැන තමයි හැම්බලේම කමියුනිකේෂන් කරනවා කියන්නේ. ඒ කියන්නේ තමයි පොඩ්ඩක් ආවෝ සාමාන්‍යයෙන් කියන්නේ. ඒකට ඒ මහත්ය නූලක් දාගන්න වෙනවා. නමුත් අනික් කට්ටිය දැනගන්න ඕනේ ඒවා ලෝකයේ මේ තේරවාද ක්‍රමයට තියෙන්න පුළුවන් ක්‍රම. නමුත් අතිරේක වශයෙන් ගැලි මේ නැතුව බැරි විදියට එහෙම මේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. නමුත් මේ දේවතූප සංහාර කියලා සමහර වෙලාවට මේ මොනවාද දිවි ලෝකයේ දෙවිවරු රැස් වෙනවයි කියනවනේ. 15 දවසකට කොද්ද සැරියක් ධර්ම සාකච්ඡාවට මොකද්ද කොයිද එකතු වෙන කියන්නේ? සුදස්සන සුධර්මා ඕ ඒ ඒකද ඉතින් එහෙම වෙලා පින් ඇති අත්තන්න ගෙනල්ලා කියනවලු. ඒ වගේ එකක්ද කියන්න දන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ කාගෙන් කෑවත් කමන්නේ මට අප්පා කිය කිව්ව වගේ කවුරු කිව්වත් කමන්නේ ධර්මයට නම් එන්නේ ගන්න එකයි තියෙන්නේ. ඔය තම්බි අතේ තිබ්බ ප්‍රශ්නයක් නෑ. තී අපිට ඕන කරලා තියෙන කාරණාවට උත්තරේ හම්බ වෙනවා නම් ඒ මනසට සැලුට් එකක් දැම්මා හරි කිව්වා. අපේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ. ඒ එන්න ස්වාමීනාට දැන් මේ භාවනා කරනකොට මේ ලොකුම වෙනසක් විදිහට මම දකින්නේ දැන් අපි ආනාපාන දෙස බලා ඉන්නවට වැඩිය දැන් එයා ඒ ක්‍රමයේ තියෙන්නේ ඒගොල්ලෝ දන්න ධර්මකාරණා මෙනෙහි කිරීමක් තමයි භාවනා විදිහට කරන්නේ. එතකොට ඒකෙන් ලොකු සමාජයකට ගිහිල්ලා ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා කියන එක තමයි මූලික වශයෙන් ඒගොල්ලෝ වෙනසක් විදිහට කියන්නේ. මේක ලෙහෙසි කියලා. ඒක තමයි මෝගුප් භාවනා ක්‍රමයේ තියෙන්නේ. ඒගොල්ලෝ ඉස්ලාම සතිපට්ඨාන උගන්වනවා බොහොමත්ම සමීපව. ඒක ලෙලේ සතිපට්ඨාන එක එක කන්ටෙම්ප්ලේට් කරන්න කියනවා. කන්ටෙම්ප්ලේෂන් මිසක මෙඩිටේෂන් නෙවෙයි. ඊට පස්සේ ඒක අත්දකින්නයි කියනවා. ඉතින් ඒක නිසා දැන්ටත් ඔය මහසි ක්‍රමෙන් ඉස්සලා ගොඩාක් ප්‍රසිද්ධ. දැන්ට බුරුම රජයේ ඉන්න විශ්වාසනදාරි ඔක්කොම මෝගුප් භාවනා කරපුවා. ඒ නිසා කවුරු හරි මෝගුප් භාවනා කරන්න කරන්න හදනවා කියලා වීසා ඉල්ලුවටක් ගාලා දෙනවා. ඔක්කොම ඉන්නේ නිලධාරියෙකේ. මහසි භාවනා කරනවා කිව්වම ඒක අලුත් ක්‍රමයක්. ඒවට කැමති නෑ. මොකද අරගොල්ල හිතන්නේ මේ තිබුණ එකට වැරදි එකක් ඇවිල්ලා කියලා. ඉතින් ඒ වගේ මුල් බැහැගෙන තිබිලා තියෙනවා මොගොක් සෑඩොත් රහතන් වහන්සේ නමක් කියලා. ඒ ඒ කාලේ හැටියට ලොකු සේවයක් කරලා තියෙනවා. හැබැයි ඒකේ කරන්නේ ඊටාම ගැඹුරින් මේ පටිච්චසමුප්පාදේ තේරුම් කරලා ඉඳගෙන බලන්න කියනවා. ඉතින් කල්පනා කරලා බලනකොට ඇත්තටම සමහරට ප්‍රත්‍යක්ෂයට මාර්ගේ වෙන්න පුළුවන්. නමුත් Taman ඉන්නේ චින්තාමේද ප්‍රත්‍යක්ෂයේද කියලා සහතික කරගන්න බැරි ප්‍රශ්න හිටිනවා. හොඳයි තව විනාඩි 10ක් විතර වගේ තියෙනවා. මේ මේ ශීලා ඉන්නවද? මේ මේ මේ මට සමාවිල්ලන්න නෑ මොකද බා ගියේ සෙනසුරාදා ඇත්තටම මම කම්පියුටරත් අරගෙන ගියා පෙරදින යන ගමන්. මට ඒ කොම්පියුටර් ඕන් කරන්න මතක නැති වුණා. ඉතින් ස්කයිප් ඇත්තටම තියෙන්නත් ඇති කොහොම හරි මේ සතියේ ඒ තරම්ම උත්කෘෂ්ට විදියට වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට සමා වෙන්න ඕනේ මේ try කරාද සීලා. ඒක වයිසන්න පිටවහත් වෙන්නේ try කරා. ජාපිට කරනක මොනවා හරි දෙයක් මේ වෙලා වෙන්නේ නැති කියන්නේ. අපවත් වෙලා වෙන්නේ නැති කියන්නේ. එහෙමද? ස්වාමීන් වහන්සේ අපවත් වෙලා කියලා හිතුවද? අනේ නේද ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය කිව්වේ ලලිත් මහත්තයාගේ ඔය භාවනා ක්‍රමය ගැන ඔව් කියන්න. ගෝල්ඩන් අයියා ස්වාමීන් ගෝල්ඩන් අයියා ස්වාමීන් වහන්සේ ඊමේල් එකක් වැරදි වුණා. ඔව්. ඒ ඇමරිකාවට ගිහිල්ලා ඒගොල්ලෝ ඒක දවස් හතරකට දුක දිවිලා කියලා සාමිනාවර. ඉතින් ඊමේල් එකක් කියලා දුන්නා ඒක උත්සාහ කරලා බලන්න කියලා සාමිනාවර. ඉතින් වට නිකම් සාමිනාවර වට තේරෙන්නේ මේ වණක් ඇහුවසම් විනාද ඒ වුණාට මට වෙලාවට හිතනම් සාමිනාවර දැන් ආනන්ද හම්දුන්ගේ බණවල තියෙනවා මේ කියන විදිහට මෙනෙහි කරන එක තමයි කරනවා කියන්නේ. අපි කරගෙන යන එක මට හිතෙනවා ඒ විදිහට දිගට යනවා එක හරි කියලා හඳන්නේ. දැන් ගෝල්ඩන් අයියා බාර ගන්නවද මේක බාර ගන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකයි ගාන දෙන්නම සාහිවල් දෙන්න ඕනේ ගෝල්ඩන් අයියා තුන. ඒක ඒක නිසා අර පරණ කතිය කවියක් තියෙනවා අම්මගේ හිතේ උන් දැකදුව බැඳ දෙන්න මාමගේ හිතේ මාමාරව වැඩ ගන්න අක්කගේ හිතේ නංගියෝදී බේරෙන්න මගේ හිතේ දෙන්නම අරගෙන යන්න කියලා. ඉතින් දෙකම අරන් යන්න බැරිද? දෙකම අරන් යන්න බැරිද මං කියන්නේ? නංගි අක්කයි දෙන්නම. නේසාවෙන් හදිසියේ බණ ඇහුවට වැරද්දක් නැහැ නේ අපිට ස්වාමීන් වහන්සේ ඉන්නවානේ කල්යාණ මිත්‍රෙක් වගේ. ඉතින් අයියා එහෙම කියලා නෑ. අයියා කියනවා ස්වාමීන් වහන්සේ ගැන කියලා හැමදේම හොඳයි කියලා ඉතින් ඒක උත්සාහ කරලා බලන්න කියලා කියනවා ඉතින් මට අයියත් අයියත් කියන කාරණා වැහෙන්න ජීවිතේ කොටසක් වගේ හිතුවා ඉතින් ඉතින් වහන්නේ ඇත්තටම ඊයේ කල්පනා කරලා තිබ්බා නෑ ඒක ඇත්තටම කරන්න තියෙන අපිට හම්බෙච්ච මනුස්ස ජීවිතේදී අපි හැම දෙයකට මේක යොදවලා බලන්න ඕනේ. අපේ සම්මා දිට්ඨිය හරිනම් කාටවත් බෑ අපිව නොමගරින්. එහෙම කරන්න පුළුවන් නම් අපි තුච්චයි, අපි දාසයි, අපි පහත්. අපි තියෙන්න ඕනේ මේ අපි ළඟ හොඳ වැක්සින් එකක් තියෙනවා නම් ඔය වසූරිය තෙන්දන්න ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වැක්සින් කරලා තියෙනවා නම් ඒක නිසා කාටවත් බෑ. ඒක හරි හෝ වැරදි හරි ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් උත්සාහ කරලා බලන එක බුද්ධ ආගමත් එක්ක කිසිම ගැටුමක් ඇති වෙන්නේ නෑ. ඕනම දෙයක් පරීක්ෂා කරලා බලලා තමයි පරීක්ෂා කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන අපිට එච්චර ඒවා කරන්න ඉඳ වෙලා තියෙනවද කියන එක. ඉතින් ඒක නිසා ඒක සඳහා මේ අවික්කප්පසාදේ රිසොලූෂන් එක කරන ගතිය ආවට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කිව්වා මේ Taman හොඳට සෝල්ලා බලලා ගුරුවරයෙක් කමඨහනක් භාවනා මධ්‍යස්ථානයක් තෝරාගෙන ඒක කරනකොට අනිත්‍යවත් එක ගලපන්න යන්න එපා. ඒක කරනකොට 100%ක් ඒක කරන්ඩ ඒතකොට Tamanට ඒකේ මට්ටමට එන්න පුළුවන්. Taman ඉන්නේ හොඳ කල්යාණ මිත්‍රයෙක් නම් එයා ඊගාව දේවල් කරන්නට විරුද්ධ වෙන්නේ නැහැ. එතෙන් ගියාට පස්සේ තව දේවල් පේනවා යන්න පුළුවන්. හැබැයි මේකේ ඉඳගෙන පිට දේවල් කල්පනා කරන්න ගියොත් එහෙම සම්පූර්ණ දෙක අච්චාරු. ඒ නිසා තෝරාගත්ත දේ කියලා පැමිණෙන්න යනවා. ඒකෙන් අනිවාර්යයෙන්ම හොදක් වෙනවා. හොඳ වුණාට පස්සේ ගන්න තීන්දුව වඩා හොඳයි. ඉස්සර වගේ අර සැලෙන තීන්දුව නෙවෙයි. ඒක නිසා අපි වටිනා ධර්මික නෛර්යානික සීසත් ධර්මික ඉදිලා ඉන්නේ. අපි මේ ධර්මයේ අපි අපහසුවටපත් කරයි කියලා හීනකින්වත් හිතන්නේ. එහෙමනම් මේ මේ අපි අපිටම කරගන්න නින්දාවක්. ඒ නිසා කසිදාක අපි මෙතෙක් ගත්ත මේ ප්‍රයත්නය අවාසියට හිටින්නේ. හිටින්නම බෑ. 100 200ක්ම විස්තර කළ කීත හැකි අවාසියට හිටින්න බෑ. ඒ නිසා අපි ගත්ත අවංක උත්සාහයේ ඒකාන්තව මේ ආත්ම නැත්තා ඊගාවත් උපයයි කියලා මට හිතන විශ්වාසයක් තියෙනවා. සාරිපුත්ත රාතන් වහන්සේ ගෝලයට දුන්න ධර්මස්ථාන ගානාව. ඒ ඔක්කොම බුදුහාමුදුරු කියපු. ගෝලයට එකක්වත් හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියාම කිව්වා සාරිපුත්ත ඔය එකක්වත් ඔයාට හරියන්නේ නැහැ. ඔයාට මෙන්න මේකයි හරියන්නේ කියලා. රත්තරන් මලක්ම වල දුන්නා. ඉතින් සමහර අයට ඒ සංසාර පුරුද්දට වෙන දෙයක් හරියනවා. ඉතින් ඒ නිසා කරන දේ කරලා කරන්න බැරි නම් ඒකට හැරෙනවා. අනිවාර්යයෙන්ම ඒ තමන් එක්ක සමාධියට යන්න එක්ක විපස්සනාට යන්න ඕනේ. දෙකේම යන්න නැතුව හැමදාම පල්ලෙවි දිනවා නම් අලුත් දෙයක් අත්දකින්න ඕනේ. ඒ නිසා යා යුතුයි. නෑ ඒකට බුදුහාමුදුරුව විතර වෙන කිසිම සාස්ත්‍රුන් වහන්සේනවා කිඩ දීලා නෑ. බුදුහාමුදුරුව හැම වෙලාවෙදීම කියලා තියෙනවා ඔය කාලාම සූත්‍රයේ උඹට තේරෙන හොඳ වැරදි දෙක තමයි උඹ යොමු කරන්නේ. ඉස්සෙල්ලාම ගුලි බේත දෙන්න නැතුව දෙන්න ගියොත් මර කසායක් ලෙඩා මැරෙන්න පුළුවන්. ඒ නිසා ගුලි බේතෙන් පටන් ගන්න කියලා තමයි ඔය චිත්ත භාවනාවෙන් යන්නේ. ඒක බැරි නම් තමයි ඒකට. ඒ නිසා මේ සංසාරේ අපි ඔය එකක්වත් නොකරපුවා නෑ. චිත්ත භාවනාව කියන්නේ කායනුපස්සන. අලුතෙන් අලුතෙන් මේ ඉගෙන ගන්න මොනම දෙයක්වත් නෑ. අපි මේ මේ මේ වැඩේම ලක්ෂ වාරයක් කරලා තියෙනවා. ඒ නිසා අපි කරගෙන යනකොට හරියට බර පරණ ට්‍රක් එකෙන් එලි වෙලා එනවා. ගිහිලා එතන හිර වුණාට පස්සේ හිර වුණා කියලා ගණන් ගන්න නරකයි. ඔන්න අභියෝගයක් ආව මේක විනිවිදින්න ඕනේ. එහෙම යන්න පටන් ගත්තොත් මේ හැම අභියෝගයක් පාසාම අපිට අලුත් nervous system එක අලුත් circuit එක වැඩ ඇරෙන්න පටන් ගන්නවා. එතකොට තමයි බුදුහාමරංග තියෙන මේ සර්වඥතාඥානෙ පේන්නේ. එහෙම නැත්නම් අපි හිතන්නේ එකයි ට්‍රැක් එකක් තියෙන්නේ. අර මේ ඇඳිලා ඉඳගෙන ඒ උපාසකමත් කියනවා මට හරි අප්සෙට්ලු මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේවල් වල එකක් කියලා. කාන්තාවන් පිළිබඳ කොහොමද හැඩ කරන්න කියලා කියලා නැති වෙනවා. ටෙස්ට් එකේ තියෙනවා කියන මේ බුදුහාමුදුරනේ කිසි ප්‍රතිපක්ෂයක් නැහැ. හැම විනයෙම අනිත් පැත්ත ගන්නවා. ඔව් හැම එකෙම අනිත් පැත්ත කියලා තියෙනවා. විනය නීතියක් දානවා ආයෙත් ආයෙත් කරනවා. ඒක ඒක ඒක පිළිගන්නේ එකම ලෝකයේ තියෙන මේ මේ මේ ශික්ෂණය තමයි දර්ශනය. දර්ශනය හැම වෙලාවෙම මේකේ අනිත් පැත්ත ගන්නවා. දර්ශනය හැම වෙලාවෙම මොකක් ඔප්පු කරලා ඒක ඩිස්ප්‍රූව් කරලා තමයි නතර වෙන්නේ. ඒ නිසා දර්ශනයට ලැජ්ජ බය නැහැ. බුදුචාන් වහන්සේ ඉස්සලා පටන් ගන්න සම්මුති හරහා ගිහිලා දර්ශනීය පැත්තට ගියාට පස්සේ අර ඔප්පු කරපු දේ එහෙම නැත්නම් කියනවා you have to be somebody before becoming nobody ඒ නිසා ඉස්සලා somebody permanent කරගන්න somebody කියන එක තහවුරු කරගන්නවා එතකොට අපි මෝඩකම් ටිකක් කරන්නේ ඊට පස්සේ තහවුරු කරපු එක බොරු කරලා එතකොට අර ඉස්සලා අපිත් එක්ක ගිය මිනිස්සු ගෑ මීයක අලි හොරි කඩියෙක් නේ දැන් මෙච්චර කල් මේ ආත්මේ තහවුරු කරන වැඩ ටිකක් කරලා මෙයින් ඒක නෑ කියලා ඉතින් ඒක ලේසි නෑ කල්යාණ මිත්‍රෙක් අනුගමනය කරනවා කියන කල්මාන්තයට ඕන වෙලාවට ඒ තමන්ගේ පදමාරුව පද පෙරලිය ඒකෙන් තමයි අලුත් වෙන්නේ. ඒක නිසා සම්ප්‍රදායකට අහු වෙලා මේක ආගමක්ද මේක දර්ශනයක්ද කියලා හරි අමාරු විනිශ්චය කරන්න ඕනම පොයින්ට් එකක් කියන්න උදාංශ දෙකක් කියන්න. ඕනම පොයින්ට් එකට ඔක ඔප්පු කරලත් පෙන්ලා දෙනවා ඔප්පු ඩිස්ප්‍රූව් කරලත් පෙන්ලා දෙනවා. ඒ දේ හරහා හිත අවදි කරගන්න. හිතේ අර අවදි භාවයක් ඇති කරන එකයකට බලන්න. කො ඔප්පු කරන්නේ නැති කරත් ඒකෙන් උඹට හරි ධර්මයට මොකක්වත් අලුත් දෙයක් නැහැ. හැම වෙලාවෙම හිතේ තියෙන මේ ක්‍රියාශක්තිය කප කප කප කප යන එකක් තියෙනවා. ඒක තමයි ඇත්තටම මේ ඔය බුද්ධ ආගමේ ස්වර්ණමය යුගයෙන් වෙන් වුණාට පස්සේ අපි අර පොතක තියෙන වගු කටපාඩම් කරගෙන ගත්තා. වගු ඕනේ. නමුත් අලුත් වෙන දෙයට මුහුණ දෙන්න තියෙන ඒ සෙල්ලක්කාරකම මිනිස්සයාට විතරයි තියෙන එක පාවිච්චි කරන දුව ගුරුරයා කියන දේ අහලා කරන්න ගත්තොත් වගු කටපාඩම් කරන්න ගත්තොත් අර සංඥා මුල් කරගෙන යන ක්‍රමයකට යනවා. එතකොට හිත තත්ත්වගත වෙනවා. ආ මොකද්ද වෙන්නේ කන්ඩිෂන් වෙනවා. හොඳයි එම්න අපි මෙතනින් නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් එන මෙල්බන් නගරයේ තෙරුවන් සරණයි. Spirit that was on him. යනවා එන ගිත්තාවතාකාදී කාතා සජ්ජායනා කරලා ධර්ම දීප ධර්ම සාකච්ඡාසි වාරේ සමාප්තලා සිතාවතාවක නම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සම්පත්ති ඉන්දියා එක්තාවතාවක නම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාණපත්තිය පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාණපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු Come on, come on. come on.